ඒකෙදී සූත්‍රය අර්ථ වශයෙන්ම රාග ද්වේෂ මෝහ කියන මේ ප්‍රධාන අකුසල් තුන ප්‍රමාණ කිරීමේ දොස් නැත්නම් ඒ කියන නපුරු භාවයේ විස්තර කිරීමට සෑහෙන ප්‍රමාණයක් කතා ශරීරයෙන් අරගෙන දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් තමයි ඒ අඳුනාගත්තා වූ නපුරට අඳුනාගත්තා වූ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිණිස වෙන මේ මාර්ගය පිළිබඳ ප්‍රතිපදාව පිළිබඳව විවරණයක් සපයන්නේ ඒකදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ මාර්ගයේ විදියට පෙන්වන්නේ සතිස්කෝටි පාක්ෂික ධර්ම වල අවසානයේට දක්වන එහෙම නැත්නම් චතුරාර්ය සත්‍යයේ අවසානයේට දක්වන නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව නියෝජනය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනය ਸਰවචනසික දේශනය නැත්නම් ප්‍රතිපදාව පිටු කර දක්වන්නක් විදිහට තමයි අපේ තේරවාද ශාස්ත්‍රයේ සඳහන් කරන්නේ. ඒ ආර්ය ශ්‍රාංක මාර්ගයෙන් මුදුන්පත් කියලා පැමිණෙන ප්‍රතිපදාවක් වෙනවත් අපි දේශනාවේදී හැකියතාක් දුරට ඒක ටිකක් මේ භාවනාවේදී සම්බන්ධ වෙන විදිහට සත්‍ය බෝධිපාක්ෂික ධර්මවලත් විස්තර ටිකකුත් සහිතව ඒ වගේම පංචස්කන්ධ වශයෙන් රූප වේදනා සංඥා සංස්කාර වශයෙන් විස්තර කරගෙන යාවි. එනකොට පහසුවටත් අපි ඇදිලා ගියේ ප්‍රධාන වශයෙන් මේ රත විනීත ප්‍රතිපදාවට එන්න නැත්තම් මේ සත්‍ය විසුද්ධි ක්‍රමයටයි එහිලා අපි ඊයේ වෙනකොට ඒ කාංකා විතරන විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන ප්‍රදේශයට ඇවිල්ලා යෝගාවචරයේ තමන්ගේම සීල සමාධි ප්‍රඥා ගොඩනගාගෙන ඒ ගොඩනගාගත් තමන්ගේම ධර්ම පිළිබඳව නිසක භාවය පහල කරගන්න අවස්ථාව තමයි මේ කාංකා විතරණිය කියලා කියන්නේ සක සංකදුරු කිරීම කියලා. ඉතින් ඒක පසු කාලීන ආචාර්යවරු සඳහන් කරනවා එතෙන් තැනකන් ගෙනාපු ප්‍රසාද සද්ධාව මේ කාංකා විතරණ විසුද්ධිය ළඟට එනකොට ඕකප්පන සද්ධාාවක් බවට එහි নিমগ্ন වෙච්ච සද්ධාාවක් බවට තමා තුළින්ම ගොඩනගාගත්ත සද්ධාාවක් බවට වර නැගිනවා. නැත්තම් ප්‍රසාද සද්ධාව කියන එක අමූලික සද්ධාාවක් විදිහට අපේ තේරවාදී සඳහන් කළ තියෙන එකට තමන්ට කියලා මුලක් නැහැ. ඒක සරුවච්චන් වහන්සේ කෙරේ ඇති සද්ධාව, ධර්මයේ කෙරේ ඇති සද්ධාව, සංඝයා කෙරේ ඇති සද්ධාව ආදී වශයෙන් මොකක් හරි එකක් සාක්ෂියට තියාගෙන කරන්නේ. ඔතන ඕකප්පන සද්ධාවට එනකොට ඒක මුල් බැහැ ගන්නවා. මේ ਸਰවඥාන්සේම කිව්වට ධර්මයේම දේශනා කරාට සංඝයා වහන්සේලා මෙහෙම මෙහෙම භාවනා කරලා දැන් මමත් භාවනා කළා මගේ මූල කර්මස්ථානේ මේකයි ඒකේ මෙන්න මේ මේ විදිහට වැඩ කරන්නේ මෙහෙමයි කියලා Tamanටම Taman කර අත්දැකීමක් කළ පුරුද්ද ආපුරුද්ද දැක පුරුද්දක් වෙනවා එතකොට ඒ සද්ධාව අර ප්‍රසාද සද්ධාව වගේ ප්‍රසාදයේ දනවන තැන්වලදී විතරක් නෙමෙයි තියෙන ඕන තැනකදී ගන්න. තන වඩා ගන්න පුළුවන්. ඒ වගේම වීරියක් තිබුණා නම් ඒ වීරිය මෙතෙක් තිබුණේ ආරම්භ ධාතු කියන ආධුනිකයෙකුට ගැලපෙන වීරියක් මෙතෙන් එනකොට ඒ වීරිය නික්කම ධාතුවටපත් වෙනවා මේ කරට ගත්ත බර බිම නොතබ දැන් ඉතින් ගෙනියන්න ඕන කියලා Tamanට මේ ධූරය භාර ධූරය තේරෙන්න පටන් ගන්න මේ කවුරු සනසන්න පිනවන්න ලාභයට සත්කාරට නෙවෙයි අමාරුවෙන් මම මේ ඇති කරගත්ත භාවනා කිරීම පිළිබඳ ශ්‍රද්ධාව දිගට ගෙනියන්න ඕනේ කියලා <clears throat> වීර්ය දෙවෙනි මට්ටමට නැගීමක් ඇති වෙනවා. ඒ වගේම සතියෙත් කැඩි කැඩි ගිය සතිය ඒක දිගට පැවැත්ීමේ අඛණ්ඩ භාවයේ පිළිබඳව නැත්නම් ලාවට පටන් ගන්න සතිය ගුණාත්මයේ වශයෙන් දිනු කරන හැටි ආරමුණක මුල බලන හැටි මැද බලන හැටි අග බලන හැටි ධාතු මනස්කාරය දැනගන්න හැටි ඒ වගේම වේදනාව ආපුවාම ඒ වයදී පූර්ව නිගමන වලට ලක් වෙන්නේ නැතුව ඒ වේදනාව භාවනාවට ලක් කරන හැටි ආදි වශයෙන් සතිය කඩා ගන්න නැතුව විවිධ වේදනා හරහා යන හැටි සතිය කඩා ගන්න නැතුව විවිධ සංඥා හරහා යන හැටි විවිධ චේතන හරහා යන හැටි ටික ටික ටික ටික පුරුදු කරනවා එතකොට එන සමාධියත් අර සමත සමාධියක වගේ එකම අරමුණක එල්ලෙච්ච සමාධියක් නෙවෙයි ක්ෂණ මාත්‍ර සමාධියක් අරමුණ කොච්චර සීක්‍රේ වෙනස් වුණත් එහෙම නැත්නම් ඉරියව කොච්චර ශීකෙන් වෙනස් වුණත් ඒකෙන් ඇත්තට හිතනක් කරගන්නේ එවැනි ඒ බහුකාර්ය කෘත්‍යයන් කරද්දී මේ ගත්ත සමාධිය කඩා ගන්න බැරිද කියන එක යෝගාවචරය නිතර අත්දකිනවා සෙල්ලක්කාර සමාධියක් සඳහා. ඒගේ ප්‍රඥාවක් ඇති වෙනවා මේ මේ වැඩවලදී මට මගේ අඩුපාඩුකම් හොඳට පේනවා. මේ මේ වැඩවලදී මට සතිය සමාධිය වැඩි වෙනවා. ආදි වශයෙන් ඒ හොඳ පැත්ත නරක පැත්ත දෙකම සාධනීය විදියට ඇති වෙන ප්‍රඥාව Taman තුලින් ගොඩ නැගෙන එකක්. ඒකට යෝගාචරයන්ට ලාවට වගේ නිකන් භාගයට වගේ විශ්වාසවන්ත භාවයක් ඇති වෙනවා. වැටේ වැටෙනකොට මට නැගින්න පුළුවන් කියලා. ඒක අපි කියනවා මේ කාංකා විතරණ විසුද්ධිය කියලා. ඒකෙදි ලොකු භාවනා ජීවිත ලොකු ජාග්‍රහණයක්. ඒක එක ජීවිතයකට නෙවෙයි මුළු සංසාරයටම බලපාන වෙනසක් ඇති. ඒ වුණා ඊට පස්සේ තමයි යෝගාවචරය මේ ප්‍රතිපදාවට පූර්ණ කාලව කැප වෙලා එහෙම නැත්නම් Tamange ජීවිතයේ තියෙන ප්‍රධානම දේ මේකයි කියලා ක්ලාස් කරගෙන ඒ මෙතෙක් ගෙනාවු රාග බහුල කරන, ද්වේෂය බහුල කරන, මෝහය බහුල කරන ක්‍රම පදා ප්‍රතිපදා වෙනුවට මාර්ගය සහ ප්‍රතිපදාවට නැමිලා ප්‍රතිපදාවේ ඉඳලා රාගය දිහා බලන හැටි ප්‍රතිපදාවේ ඉඳලා ද්වේෂය දිහා බලන හැටි ප්‍රතිපදාවේ ඉඳලා මෝහය දිහා බලන හැටි මෙච්චර කල්ුනේ රාගයේ නිස්සිතව ඉඳලා ප්‍රතිපදාව දිහා බලන හැටි ද්වේෂයෙන් නිස්සිතව ඉඳලා ප්‍රතිපදාව දිහා බලන හැටි මෝහය අන්ධකාරයේ ඉඳගෙන ප්‍රතිපදාව දිහා බලන හැටි දැන් වරින් වර යෝගාවචරයට ඒ ප්‍රතිපදාවේ ඉඳගෙන මාර්ගයේ ඉඳගෙන පොඩි කෙටි කාලයකට මෙන්න රාගයේ හැටි. මේ ආපුවා මේ මෙහෙම දේවල් කරමු. මෙන්න ද්වේෂයේ හැටි මෙන්න මොහේ හැටි කියලා තේරුම් ගන්න ගියාම එතනදී තමයි ඇත්තටම යෝගාවචරයගේ ආධ්‍යාත්මික ජීවිතේ පිටකොන්ද නැත්නම් ව්‍යාකරණය එහෙම නැත්නම් රචනය හරියට පෙළ ගැහෙන්න පටන් ගන්නවා. ඉතින් මේක උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ පුංචි බිත්තරයක් වශයෙන් මේ ශාමනල අම්මා කොලයක් අට දැම්මට පස්සේ ඒකෙන් පුංචි දලබුවෙක් එළියට එනවා. ඒ දලබුව ඇවිල්ලා කෙල්ලෝ රටතෝ කන්න පටන් ගන්නවා. ඒක කැටපිලරයක් වගේ. අහුවෙච්ච දේ කාගෙන කාගෙන කාගෙන කාගෙන කාගෙන. ඒ අම්මා පිටරේ දාන්නේ ඒ අදාළ ගහේ තමයි. ඊට පස්සේ කාලා කාලා කාලා ඒක තැනකට ආවට පස්සේ එයා තනා වටේ කෝෂයක් හදා මේ වෙලාවේදී මැෂින් එකක් වගේ වැඩ කරන කෝෂයක් හදලා හදලා ඒක ඇතුළට රින්ගන සතාට කියන්නේ ශිෂුවා කියලා. එළියට එන සතාට කියන්නේ සමනලයි කියලා. ඒ ඇතුළට යන සතා නෙමෙයි එළියට ඒ කාලය ඇතුළත කිසි ගණදෙනුවකුත් නැහැ. කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මොනවත් නැහැ කෝෂගත වෙලා. ඇතුළේ ඉඳගෙන සම්පූර්ණ ආකෘතිය වෙනස් වෙනවා. මේකට කියනවා රූපාන්තරණය කියලා අපිට. සත්‍ය විද්‍යාව ගන්න ගන්නකොට ඒක යෝග ජීවිතේ රූපාන්තරණයකට ලක් වෙනවා. ආගයන් ආඩම්බරයන් වල පොල් කට වලින් හදලාගත්ත ගැරඩියා වගේ අම්මතර දේවල් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරි මේ සුපරීක්ෂාවක් යටතේ දී ඇති ප්‍රතිරූප දේශ වාක්‍යයක් යටතේ කල්යාණ මිත්‍රයන් අතරේ යගේ සද්ධර්මයේ අසමින් ධර්ම සාකච්ඡා වෙමින් බණ භාවනා කරමින් මේකට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ. ඒක සර්වචන් සඳහන් කරත සුතානුග්‍රහිතේ දෙන්න, සකච්ඡානුග්‍රහිතේ දෙන්න, සීලානුග්‍රහිතේ දෙන්න, සමතනුග්‍රහිතේ දෙන්න, විපස්සනානුග්‍රහිතේ දෙන්න. එතකොට මේ මේ මේ කෝසෙට රින්ගන සතා නෙවෙයි එළියට එන්නේ. මේ මේ කාලේට තමයි ඔය කැලිය රින්ගනවා, පැවිදි වෙනවා, භාවනා කරනවා එහෙම නැත්නම් මේ ගීගේ අතාරිනවා. එහෙම නැත්නම් ආදි වශයෙන් නම් මොනවා කරත් මෙතෙන්දී සිද්ධ වෙන තමගේ රුචි අරුචිකන් ටික නැවත සලකා බලන්න. ජීවිතෙ මෙතෙක් ගෙනාවු රුචි අරුචිකන් ටික නැවත සලකා බලලා මේ පොතිය අරගෙන කොහොම හරි කමන්නේ නිවන දකින්න හදනවා නැත්නම් මේ පොදිය බිම තියලා හරි කමක් නැහැ එන්න දෙයකට දෙහෙන් දෙන නීති පද්ධතියටලා යන්න ලෑස්තිද කියන විදිහට පුදුමාකාර කැපකිරීමක් වෙනවා ඒ කාලේ සාමාන්‍යයෙන් විසුද්ධියක් වශයෙන් පෙන්වන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මාර්ගය මේකයි අමාර්ගය මේකයි කියලා හොඳට පේනවා. ඉතින් අර ගෙනාපු ගැම්මට ගෙනාපු Javaට නීමා මඩට අදිනා වගේ රාගෙටමයි ඇති. ද්වේෂයට ගැටුමටමයි ඇති. අන්ධකාරයට මුලාවටමයි අදින්නේ නමුත් යෝගාවචරය දැන් ඉස්සර වගේ මඩ කනකොට රාත්තල් ගන්න කීයයි. විෂණ රාත්තල් ගන්න දන්නේ නැහැ. දැන් කනකොට දන්නවා අනේ මෙන්න මෙච්චරක් යනකම් මම යන්තම් ගියා. මෙතෙන් එහාට ගියේ රාගෙ දිගේ. මෙතෙන් එහාට ගියේ ද්වේෂෙ දිගේ. දැන් යන්නේ මොහෙ දිගේ කියලා තේරෙන්න පටන් ගන්න බැහැ. හරි විලිලජාවක් එනවා. හරි ආත්ම වංච ආත්ම තමා පිළිබඳව හරි දුකක් ඇති වෙනවා. මේ කොච්චර හරි පාර පෙනුනත් කොච්චර හරි පාර යන්න ගියත් අර කුරේ ගෙවිලා වගේ භාගයට ගුණා යන්නේ අඩමාණයට කියලා පාරෙන් පිටමයි පණ. ඉතින් මේ වෙලාවේදී තමයි උගාවක් අවශ්‍ය කරන්නේ මේ අනුග්‍රහිතය කියන්නේ. මේකට අවශ්‍ය කරන පසුබිම උගාවක් වැදගත් වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ අර නොදැන පව කරන කාලේ වගේ නෙමෙයි අර දැන දැන පව කරන කාලේ හරීම පැඟි. හරි වෙහෙසයි. ඉතින් මේක මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පෙන්වන්නේ මේ භාවනා කරගෙන යනකොට පොත් පටු තීරයක පෙන්වන්නේ භාවනා කරන යනකොට යම් යම් ප්‍රතිඵල ලැබෙනවා මේ ප්‍රතිඵල කියාපාන්න අනික් කටියත් එක සංසන්දනය කරන්න හදනවා එහෙම නැත්නම් අනුන්ට උගන්වන්න හදනවා ඉතින් මේ විදිහට අර හම්බ වෙච්ච මේ අතුරුඵල ටික අනවශ්‍ය විදිහට අවසාන ඵලය කියලා පටලවාගෙන අවුලක් ඇති කරගන්න ඉතින් මේක ඇත්තටම යෝගාවචරයේ ආචරණය. ඉතින් බාහිර ඉන්න මම කෙනාට පේන්න තියෙන්නේ මේ අන්‍යන හරකෙක් වගේ දකින දකින කෙනාට අනිත්. ඉතර කණ්ඩේක විතරයි දෙන දැන් අන්දේක එනවා. ඉතින් ඌට ඒ කහන්න කහන අන්ගෙනකොට අංගට පුපුරනකොට කහන ඉතින් ඒක නීරට තියලා තද කරන. නැත්නම් ගහකට තියලා තද කරන හැටි. ඉතින් අර අනිත් පිරිසුන්ට පේන්නේ මේ අර ඔච්චර කල් හොඳට හිටියා දැන් මේ මොකද්දෝ වයර් මාරු වෙලා. අකින්නම බෑ ඒ බණකට ධර්මයකට මොනවාර දෙයකට හම්බෙච්චා මේක ගැටුමක් ඇති කරගෙන ඒ ඒක තුලින් ඒ අමතර රසයක් විඳින එක යෝගාචරයෙන් අහිංසක වැඩක් කියලා. නමුත් අපි ජීවත් වෙන්නේ තාම කාම ලෝකෙනේ. තාම ද්වේෂ ලෝකෙනේ. තාම මෝහ ලෝකෙනේ. ඒ ලෝකයට මේක තේරෙන්නේ නමුත් යම් කිසි කෙනෙක් මේ මට්ටම පැනලා ඉන්නවනම් ඒ මනුෂ්‍යගේ විශේෂ කරුණාව මෛත්‍රිය ලක් වෙනවා මේ දෙයක් ගත්ත භවකට වගේ දත් වෙන කිරි දත් වෙන දරුවෙකුට වගේ අන් වෙන ගොණෙකුට වගේ නෑ ගායක් එනවා. ඔව් පරිසං මෙන්න මෙතනදී පරිසං වීම කතා කරන එකම එක සාසනය තමයි ථේරවාද සාසනය. අනිකුත් සෑම තැනකදීම මේ ඇති වෙන ධර්ම ගුණේ රැක ගැනීමේ ආරක්ෂක විධිවිධාන ගැන කිසිම කතාවක් මම මුළු ලෝකෙම දැකලා නැහැ. ඔය තේරවාද ශාසනය සඳහන් කරලා තියෙනවා කෙල්ලෙක් ලොකු වෙච්චාම ඉක්මනට පුරුෂාන්තරයට යවුවොත් කෙලසෙන. ඒ නිසා අමල තාත්තලා පුළුවන් තරම් ගෙට කරනවා. කෙල්ල ගෙට කරනවා කියන එකක් තියෙනවා. කොල්ලා එන ඇටි අරන කෙල්ල ගෙට කණ්ඩේ කියලා කතාවක් තියෙනවා. ගමේතොට ඒ වගේ තමයි මෙතෙන් ගියාට පස්සේ ශාසනයේ ගමන යනවනම් වැඩි හිටියෙක් යනවනම් වැඩි හිටියා දන්න දහංගට සේරම දාගන්න. අර කිකිලි පැටව පැටව අතුරට ගන්නවනේ කුකුස් අයනකොට ඒ වගේ පුළුවන් තරම් ආරසා කරනවා. නමුත් ඒ යෝගාවචර තේරෙන්නේ නැහැ ඇයි මෙච්චර භාවනා කරන මට මේ නීති දාන්නේ කියලා. මෙච්චර ලස්සන භාවනා කරද්දී ඇයි මම මේ මෙච්චර මේ මට 6 4 තේරෙන්නේ නැති කෙනෙක් විදියට කොටු කරන්න හදාන්නේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක අර පැටිවි පත්‍චි ගන්න ළමයකට ලෝකෙ පිළිබඳව අලුත් සිල්ලාරයක් එනවා. මොකද අම්මලා තාත්තලා බුද්ධම විදියට මේක කොටු කරන්න හදනවා. මේ මේක ඇත්තටම අන්තිම ධර්ම தත්ත්වය තියෙන්නේ මුස්ලිම් සමාජය. මුස්ලිම් සමාජයේ සාමාන්‍යයෙන් ඒ ලාභයට එනකන් ඒ දරුවා හරියට වීජය වැල සෙල්ලම් කරන කොල්ලොත් එක්කත් ඔක්කොමත් එක්ක. නමුත් වැඩි වියපත් වෙච්ච ගම පුදුමාකාර කොටු පිළිලක් කරනවා 30කට 40කට වැඩිය මානසික අසහනකින් තරම්. ඒ තරම්ම අර කෙලිල ජීවිතේක පාරට කොටු කරන්න යනවා. ඉතින් ඒ වගේ හැල හැප්පිලා යෝග ජීවිතය ඇති වෙන නමුත් මේ ශාසනයට දරුවෙක් බිවෙන්න හදන වෙලාව නිසා ඉතින් වැඩි හිටිය පුළුවන් තරම් බලනවා මේ වෙලාව අංගෙන වෙලාව තමයි. දත් වෙන වෙලාව තමයි. අරස කරන්නේ. ඉතින් එතනදී යෝගාවචරයට තමා වශයෙන් මෙතෙන්දී අරසා වේ යුතුයි කියලා කැහැගෙන නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඇතුළතින් අර ධර්මයේ වැටෙනකොට වැඩි වෙලා ඉන්න පුළුවන් වෙනකොට කමටහනට හිත දාන්න පුළුවන් වෙනකොට ඒ වගේ විවිධ අත්දැකීම් ලැබෙනකොට ඒක කියාපාන්න යන ගතියක් එනවා. ඉතින් එතනදී යම් කිසි කෙනෙකුට ඒ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්න තෙක් අරසව සලසුණයි කියලා කියන බුද්ධෝත්පාදක කාලක පමණක්ම ලැබිය හැකි අති උත්තරම අරසවක් තමයි තියෙන්නේ. එතෙන්දී සීලය අනිවාර්යයෙන්ම අධි සීලයක් වඩපත් වෙනවා. සමාධිය අනිවාර්යයෙන්ම චිත්ත භාවනා ආදී චිත්ත භාවනාවක් වඩපත් වෙනවා. ප්‍රඥා භාවනාව අධි ප්‍රඥාවක් වඩපත් වෙන එක පන්නරයක් ලබනවා. මේ දේවල් තියලා කියාපාන එක නෙමෙයි දක්ෂකම මේ තියෙන හැම හැකියාවක්ම ඇති කරගෙන සංගවා ගන්න එකයි කියන්නේ. මේක තමයි තේරවාදී අවුරුදු 2600ක් ඇවිල්ලත් මෙච්චර පරවාදී ඇත්තන්ගේ කෙනෙහිලියට ලක් වෙලා අරසා උනේ ඒ හැකියාව කියාපාලා නෙමෙයි. හැකියාවල් හැකිතා පුළුවන් තරම් ඇති කරගන්න. හැම ශිල්පෙම ඉගෙන ගන්න. හැම දක්ෂකම ඇති කරගෙන එයා නොදන්නා කෙනෙක් වගේ. පුළුවන් තරම් කාගෙන් හරි අහගෙන කරන්න වගේ ඉඳගෙන මේක ආරක්ෂා කරන තැන පිළිබඳව හොඳම පරිශ්‍රණය එනත යෝග ජීවිතයේ රූපාන්තරණය සිට වෙන තැන තමයි ඔය මංකමංක ඥාන දර්ශන විසුද්ධිය හිතන්න අමාරුයි බටහිර සමාජයට මේක බටහිර චින්තනයට මේක හිතා තේරුම් ගන්න පුළුවන්. බටහිර චින්තනයේ ඒ තරමටම කියාපාන චින්තනයක්. ඒ තරමටම වෙළඳ ව්‍යාපාරයක්. ඒ නිසා ඒ ගුණයක් ඇති වෙනකොට ඒ ගුණේ වසාගෙන ජීවත් වෙනවා කියන එක පේන්නේ හරිම සම්ප්‍රදාන කූල එහෙම නැත්නම් මේ නෝන්ජල් පසුගාමි එහෙම නැත්නම් එක්කෙනෙක් තව කෙනෙක්ගේ අධිකාරී ශක්තිය කියලා හිර කරගෙන ඉන්න හදන එකක් වගේ තමයි පේන්නේ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලාට සර්වචනanse පනවලා තියෙන නීති පද්ධතිය මොනම විදියකින් අත්පෑ ඔය විවෘත මනසකින් තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ ඔය බටහිර ක්‍රමයේ තේරුම් ගන්න බෑ උන්වහන්සේ මේ අර කුකුසයනකොට කිකිලි පැටව ටික තට්ටයට ගන්නවා වගේ ඒ ඉස්සරහට වෙන්න තියෙන දේ දැනගෙන ඒ පනවලා තියෙන නීති පද්ධතිය හොල්ලන්න. එහෙම නැත්නම් ඒකට අත තියන්න. එහෙම නැත්නම් ඒක සංස්කරණය කරන්න කෙනෙක් ਸਰවඥාසයට පේන තෙක් මානික නැහැ. ඒ වාගේම තමයි අපි අපි මේ වැඩ කරන ගෞතම සරුවචන් වහන්සේගේ ශාසනයේ ගෞතම සරුවචන්සේ පුදුමාකාර වෙහසක් කරගෙන තියෙනවා මේ එක එක ශික්ෂා පදේ විස්තර කරලා. ඊට ඉස්සර විපස්සී සර්වචනාංශේ ගාව සිකී සර්වචනාංශේ ගාව මෙහෙම විනය පද්ධතියක් තිබිලා නැහැ. මෙහෙම ධර්මයේ ගන්නකොත් තිබිලක් නැහැ. කැමති කෙනා ආවා ඉගෙන ගත්තා ඉවරයි බුද්ධ බුදුහාමර දැකලා නිවන් ලැබූ ශ්‍රාවකයන් පමණයි ඊට පස්සේ ශාසනය ඉවරයි. මේ අපේ සර්වචනාංශේ 84000 ධර්මස්කන්ධේ එක එක එක වෙන් කරලා කෝටියක් සංවර සීල පනවලා අද වෙනකම් මේ පද්ධතිය දිහා බලනකොට එතන මේ ඔය කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනද නිවන් දකින්න කියලා හිතනවා. ඔය කෙටි මාර්ගයකින් යන්න බැරිද? ඔය සෝපාක ගිය බස් එක අපිට හම්බ වෙන්නේ නැද්ද? එනතම් පටාචාරාව ගිය විදියට යන්න බැරිද? බාහ්‍ය දාර්ශනිකය ගිය බස් එක යන්න බැරිද? নানা ආකාර දේවල් කල්පනා කරනවාම කාටවත් කල්පනා වෙන්නේ මේ අවුරුදු 2600 ආවේ කොහොමද කියලා. ඉතින් සා යෝගාවචරයට සෑහෙන ප්‍රතිපතාන්තරවල රුචි අරුචිකම් වල සෑහෙන කැපකිරීමක් කියන වචන පාවිච්චි කරන්න වෙනවා කරලා තමයි මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් පස්සේ තමයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ගයට වැටේ ප්‍රතිපදාවට වැටේ එහෙම නැත්නම් කතමෝච ආවුසෝ මග්ගෝ කතමෝච පටිපදා විමර්ශ රාගස පහනාය කියලා මේ අහන ප්‍රශ්නේදී මොකක්ද ආශුති මාර්ගය මේකට මොකක්ද ප්‍රතිපදාව කියන එක ඔන්න පළවෙනි විසුද්ධි පහක් ගෙවුනට පස්සේ තමයි යෝගාවදයට ඇස්පෑ දෙන්නේ තමයි මේ යන්තම් අන්ධකාරයේ රාත්‍රියේ වැස්සේ ගමන් කරනකොට අකුණු විදුලියක් ගහලා පාර දැක්කා වගේ මේ දැකපු පාර සාක්ෂාත් කරන්නේ සඳහා මොන මොන ආකාරයකින් අපි බුද්ධ ගෞරවයේ ධර්ම ගෞරවයේ සංඝ ගෞරවයේ ශික්ෂා ගෞරවයේ ඒ වගේම අදිසී අදිශීල ශික්ෂා, අදිචිත්ත ශික්ෂා, අදිප්‍රඥා ශික්ෂා කරන්න ඕනද කියන එක ඊට ඉස්සලා කොච්චර කිව්වත් ඒක නිකන් මුණින් આવපු කලයකට වතුරක් කරනවා. මෙතෙන් යන පුදුම ගෞරවයක් පුදුම භක්තියක් ඇති වෙනවා. මේ ඉස්සලා ගිය හැම කෙනෙක්ම මෙතනදී සමංග රුචි අසුකම් මතිය පොදිය පැත්තක තියලා ශාසනයෙන් Tamanට දෙන ඒ රෙගුලාසි ටික. ඒන නීති පද්ධතිය පිළිගත්තොත් පුදුමාකාර අලංකාරයක් ඒ ජීවිතේට එනවා. හැබැයි කාම භෝගින්ගෙන් නෙවෙයි. ද්වේෂ ජීවිතවලින් නෙවෙයි. මෝහ ජීවිතවලින් ඒගොල්ලන්ට පේන්නේ මේ දන දන දක දක බොරුවට මේ නීති පද්ධතියක් කරේ ධානය ඉන්නවා. මොකටද ඔච්චර මේ Taman විසින් Taman මේ එලිමාතිර කඳවුරු ගහකට වගේ කරන්නේ? ඔක කෙටි ක්‍රම නැද්ද කරන්න පුළුවන් කියලා කටළු කතා කොච්චරද තියෙන්නේ. නමුත් මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්නකොට තේරෙනවා ඒ අවුරුදු 2600 කට ඉස්සර හරුවචනාංශේ ජනතාව කරේ ලෝකයා කරේ අනුකම්පාවකින් දක්වන්න පුළුවන් අනතුරු ටික මොන්න තරම් කරුණාවකින් මොනතරම් ප්‍රඥාවකින් වචන රටනකලා දක්වලා තියෙනවද ඒ වගේම මේ 2600 ආචාර්ය પરම්පරාව පණ එපා කියලා සියලු ජීවිත ආසවල් අතහැරලා මෙතෙන් වෙනකන් ගෙනත් තිබුණේ ඒව නිකන් ආවට ගියාට ආපු ඒවා නිසා නෙවෙයි අපිට මේක නොකර ඉන්න පුළුවන් ඕන තරම් අයිතිවාසිකම් අපිට කතා කරන්න පුළුවන් නමුත් කරන්න පුළුවන්. එච්චරයි මනුෂ්‍යකම කියලා කියන්නේ අපිට අවශ්‍ය නම් මේ ශාසනය වශයෙන් ලැබෙන මේ විවේකය, මේ විස්රාමය, මේ සුදකලා, මේ නිවන අවශ්‍ය නම් මේ දේ කළ හැකි. එහෙම නැත්නම් මේ ඇතුළට රිංගන සිසුවා වෙනුවට සලබේක හෝ සමනලෙක් එළියට එන්න පුළුවන්. මේ අතරමැද වෙනස් නොවන මොනම දෙයක් කරන්න කෝවට දාලා උණු කරා වගේ සියල්ලම වෙනස් වෙනවා සමාහට කෙටි කාලින කියනවා සමාහට තීව්‍ර කාලින වෙනවා ආන් ඒ විදිහට යනකොට තමයි මේ යෝග ජීවිතයේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම බලනකොට කිට්ටු කරන්න පුළුවන් වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙන තැන ඉතින් ඒක අපි ඊයේ කතා කරා නවාකාරයේ ඉන්ද්‍රියානි තික්ඛානි භවන්ති කියලා මේ ඉන්ද්‍රිය ධර්ම වලට ගියාට පස්සේ ඒවා දිනු කියුණු කරගන්න යෝගාවචරය අනුග්‍රහ කටයුතු ලක්ෂණ නමයක් ඒ ඒ ක්‍රම වලින් තමයි මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරන්න පොහොර දෙන්න අනුග්‍රහ කරන්න උපස්ථාන කරන්න අනුපාලනය කරන්න කරනකොට කරනකොට ඉන්ද්‍රිය ධර්ම දිනු වෙන්න පටන් ගන්නවා ඒවා මේ තාඨමලා ඉක්මන් කරන්න ගිහිලා කරන්න තියෙන දේවල් නෙවෙයි අවශ්‍ය හේතු සරණු හේතු ධර්මයි සම්පාදනය කිරීම යෝගාචරය තාමත්ම ප්‍රවේශමෙන් කරන්න ඒකට කවුරුවක්වත් මට මේ දේ උදව් කරුවේ නැහැ කියලා හෝ මවුර කෙනෙක්ම් කරුවා කියලා ඒව නිකන් නිකන් තේරුමක් නැති හිස් ප්‍රලාප විතරයි. බලසන්න පෙන්ලා දීලා තියෙනවා. එක එකක් පීඩි ගාලා බලලා පරණ පුස්කොළ වත කරන කඩු පිටිපදින වගේ කොයි කොයි කොටස්ද මගේ සුද්ධ වෙන්න ඕනේ කියලා උප්පන් උප්පනාන සංඛාරාණ කය මේවාන පස්සති උපදිනා තාක් සංස්කාර සියල්ලම ගේ වෙනවා. නිසා මේවා අල්ලගෙන ගැහෙන්න එපා. අල්ලගෙන ගැහුනොත් ඇල්ලුවොත් අහු වෙනවා. ඕනම දෙයක් ඇල්ලුවොත් අහු වෙනවා. ඒ යන දේවල් වලට යන්න ඇරලා සංස්කාර නිකන් ගංගක් අයිනේ වාඩි වෙලා ඒ ගඟ ගලන දිහා බලාන ඉන්නවා මිස ඒකේ අසුචි යනවද මල් පියලි යනවද මිනි කුණු යනවද කොයි දෙයක් ගියාට ඇඟිල්ල ගැහුවොත් තමයි තෙමෙන්නේ. කකුල දැම්මොත් කකුල තෙමෙනවා. ඇඟිල්ල ගහන ප්‍රමාණයට ගඟ කැළඹෙනවා. ඒක නිසා uppන්න uppannana සංඛාරණං කය මේ වනපසති කියලා කියන්නේ මේ ජීවන නාඩගමේ මේ බහුරු කෝලං වල මේ දහඩ තනි නටණ්ඩරලා Taman ප්‍රේක්ෂකෙක් බාට විතරක්පත් වෙනවා. ඕනනම් අප්පුඩියක් ගාවට විසිල්ලක් ගැහුවට කමක් නැහැ බෑ සීට් එකෙන් නැගිටින්න එපා. බැරි වෙලාවත් ස්ටේජ් එකට කොට වෙන්න එපා. ඒක හරි භයානක වැඩක්. එතකොට නාටකම යන්නේ. ඉතින් අපිට වෙලා තියෙන්නේ එතන එන හැඟුම් බර නිසා අපිට ස්ටේජ් එකට නැගිටින්න. රංගද නාට්‍ය තියෙනවා එක තැනකදී ඒ විප්ලවකාරයෝ ඇවිල්ලා රජුරණ සිංහාසනෙට වෙඩි තියනවා. එනිසා රජුරෝ ඉතින් බෙල්ල කඩාන වැටලා ඉතින් මැරලා ඉන්නේ. මැරලා ඉනකොට රාජසභාව රැස්ලා ඊගාව රජුරෝ පත් කරන එක කරගෙන සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කරනකොට අඩු කුලේ මිනිසෙකුට රජකම දෙන්න තීන්දුව කරනවා රාජසභාව. රජුරණ කේන්තියක්. නැගිටලා කියන මේ ගස් නැගපු බල්ලන්ඩ රජකම් දෙන්න මට එහෙම කරන්න බෑ කියලා නැගිටිනවා. ඒක සොල්දාදෝ කියන නාඩගම හැටියට තමසේ තියෙන මැරණ එක. කියලා මැරන. ඉතින් රජුරෝ ආයෙ ගිහිල්ලා ඔළුව පාත් කරන මේක නාටකමක් තමයි ඒ නාටකෙම හැදෙන්න තමසට මැරෙන්න තියෙන්නේ සොල්දාදුවා කියන්නේ රජුරෝ රජුරෝ ආසින් ආගෙන කියලා මැරෙන ඉතින් මේක වෙන්නේ නිකන් නෝන්ජල්කමක් විදියට නැත්නම් නාටකම යන්නේ නැහැ දැන් අපිට වෙලා තියෙන්නේ අපි මේ සංස්කාර දිහා බලන්න ගිහලා සංස්කාර සකස් කරන්න හදනවා. ලාවටත් කරනවා තදටත් කරනවා. ඇබ්බැහියටත් කරනවා හිතලත් කරනවා ඒ තරමට සංසාර දික් මේ uppන් uppන්නාන සංඛාරාණ කයමෙවාන පස්සති කියනකොට අපිට පේන චිත්‍රය තමයි මේ රාගය පහළ වෙනකොට මේ ද්වේෂය පහළ වෙනකොට මේ මෝහය පහළ වෙනකොට ඒවත් දුරු වෙන්න අරින්ද කියන්නේ රාගය පහළ වුණාට රාගයේ ස්වභාවය තමයි ඒක සංස්කාරයක්. ඒකට මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. මේ මැදදී කලබල වුණොත් සංඛාරය යන්න ගිය ගමන් නැතර කරලා නැතර වෙනවා නිසා එන්නේ යන්න නම් ඒකේ සංස්කාර ස්වරූප බල යන්න හදන එකයි ජී ඉතින් ඒක යනවා කියන්නේ රාගය යනවා කියලා කියන්නේ ද්වේෂය මත වෙන එක තමයි වෙන මොකක්ද එතකොට රාගයේ ඉන්න මනසට ද්වේෂය මත වෙනකොට දැනගන්න ඕනේ හරිසෝ දැන් රාගේ නැහැනේ. දැන් ද්වේෂය තියෙනවා. ඒක ද්වේෂය තියෙන එකෙන් පේන්න තියෙන ලකුණක් ආ රාගේ නැහැ. මොකද රාග ද්වේෂ දෙක අතර නින්දට වැටෙනවා. ආයතන දෙකම නැහැ. නිින්ද ශෝක්. හැබැයි එතකොට ඒකත් කෙලේශයක්. ඉතින් මේ එක එකන එක එකන පාස් කරකට පාස් කර යනකොට ඒ යෝගාවචරණ මුලින් වැටෙන්නේ ඒ රාගය එන්නේ යණ්ඩයි, ద్వේෂය එන්නේ යණ්ඩයි, මෝහය එන්නේ යණ්ඩයි. ඒ නිසා තමන් මූල කර්මස්ථානට වාංගු වෙලා මූල කර්මන්තට ඇංගිලා මේ නටන නාටකම දිහා බලාන ඉන්න එක කියන එක තමයි සාමාන්‍ය චිත්‍රය. නමුත් මේට වැඩිය වෙනස් පැත්තක් තියෙනවා මේ ඒ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය තේරුම් ගන්න මම හිතන එක උදව් වෙයි කියලා. මේ රාගය, මේ ద్వේෂය, මේ මෝහය අරමුණට සාපේක්ෂව බලාන ඉන්න සතිය එනවා යනවා. මේ සතිය කැඩුනයි කියලා සතිය ක්ෂය වෙලා යනවායි කියලා කනගාට වෙන්න එපා. එනතම් මේ රාගේ වගේම රාගේ නැති කරන්න ගත්ත සතියත් ස්ථිරවම බුද්ධියට සින්න කරගන්න බෑ. සමහර වෙලාවට එනවා සමහරලාට යනවා. ඉතින් යෝගාවචරය තේරුම් අරගන්නට වෙනවා මේ රාගය, ద్వේෂය, මෝහය කොච්චර දුක්ඛ සත්‍යයට ඇතුල් වෙනවද? සතිය දුක්ඛ සත්‍යමයි. අපි සතිය පාවිච්චි කරන උපකරණයක් වශයෙන් පමණයි. ඒකම නැතුව ඒක gedර ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. ඒ උපකරණයක් වශයෙන් පාවිච්චි කරනකොට සතිය එන වෙලාවක් තියෙනවා සතිය යන වෙලාවක් තියෙනවා අන්නේ සතිය යන වෙලාව පිළිබඳ පශ්චාත්තාප වෙන්න පටන් අරගත්තොත් තම මාර්ගයේ අමාර්ගයේ තේරුන්නේ නැහැ කියන එක වගේ කතාවක් තමයි මෙතන කියවෙන්නේ ඉතින් මේ සතිය මම ඉස්සර කරගත්තේ අපේ මේ වැඩපිළිවෙල සතිපට්ඨානය පිළිබඳ සතිය ස්ථාවර කිරීමේ වැඩපිළිවෙලක් වශයෙන් ගත්ත නිසා මේක හිත්වත් අගෙන තියෙන නිසා. නමුත් ශ්‍රද්ධාවත් මේ පන්තියෙමයි වීරියත් මේ පන්තියමයි, සමාධියත් මේ පන්තියමයි, ප්‍රඥාවත් මේ පන්තියමයි. මේ වෙලාවට ඒ කියන්නේ මේ ජීවිතේ දිහා නැවත සලකා බැලීමක් කරන වෙලාවට තමංගේ රුචි අරුචිකන් නැවත ප්‍රතිසංශෝධනය කරන වෙලාවට නැත්තම් කාඩ් කුට්ටම අනලා අලුත් අතක් ගන්නවා වගේ නැවත නැවත බෙදෙන වෙලාවට ශ්‍රද්ධාවේ බරපතල කම්පන චංචලකම් වගේක් එන්න පටන් ගන්නවා. අපි බුදුහාමුදුර කියලා ඇදහිුවේ මොකද්ද? නැත්නම් අපිට ඇත්තටම බුදුහාමර මේ මේ භාවනා ජීවිතයේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බුදුහාමර කෙරේ පිළිබඳ නැවත සලකා බැලීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ධර්මයේ කියලා අපි හඳුන් කුරුපත්තු කරන කබඩ් එකේ තියාන බැඳපු දේ මේ භාවනා කරනකොට ඒ ධර්මයේ මතුවෙනවල ධාතු මනසිකාර වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මතුවෙනකොට ඒ කියන දේත් අතර මේ දෙක අතර පොඩි මොනවදෝ නැවත සලකා බැලීමක් වෙයි. අපි සංඝයා කියලා තට්ට ගාලා කිසිවුරක් අඳගෙන මේ සියන්නිකාය මේ රාමඤ්ඤනිකාය කියපු එකක්. උන්වහන්සේ ළඟ තිබිය යුතු සුපටිපන්නාදී ගුණ. ඒ වගේම තමන් ඒ වැඩේට බහිනකොට තමන්ගේ තුර සුපටිපන්න ගුණ පහළ වෙනකොට ගිහියෙක් වේවා සංඝයා වේවා පැවිදි වේවා ඒ සංඝ කියන වචනේ පිළිබඳ අර්ථකථනෙත් වෙනස් වෙනවා. ඊට සීලය කියලා මහ විශාල කන්දක් සීලබ්බත පරාමාස වශයෙන් කරේ තියාගෙන අනුමුත් සීලෙන් මනමන Tamanටත් දෙත්‍තිතිගේ ගමනක් මේ සතිය පිහිටුවා ගන්න අවශ්‍ය කරන සීල කොටා එතම ජීවිතේ Tamanගේ මේ සත් භාවනා පවත්වා ගන්න අවශ්‍ය කරන සීල කොටා ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න කොටසක් අපි මේ හිතාගෙන හිටපු දෙයත් අතර මොකද්ද සද්දාවේ වෙනසක් වෙන්නේ කතා කරන්න ගියොත් අවුලයි නිසා යෝගාචර දැනගන්න ඕනේ පරණ තිබුණු ඒකත් තිබිච්චාවයි. හැබැයි ඒක දැන් ඉන්නේ සුද්ධ වෙන්න පටන් ගන්නවා. බුදුන් කියන්නේ කවුද? ධර්මයේ කියන්නේ මොකද්ද? සංඝයා කියන්නේ මොකද්ද? සීලය කියන්නේ මොකද්ද? ඒකේ ප්‍රයෝජනේ සලකලා මිස අතිශෝක්තියට බුදුන් වනන් මේ වන්දනාවට යන්නෙත් නැහැ. ಗುಣ ගායනා කරන්න යන්නෙත් නැහැ. ප්‍රයෝජනේ සලකලා. බුදුහාමුදුර අපිට කොහොමද මේකට වාංගුනේ? බුදුජානනාංශයෙන් අපිට ගන්න තියෙන කොටහ මොකද්ද කියලා ඒකට නම් කවදාකවත් නැති ශ්‍රද්ධාවක් භක්තියක් ඇති වෙනවා. මොකද අනික් වැඩ කෙරෙහි මවා පාණ්ඩ යනවා නෙවෙයි තමන් දැන ගන්නවා මේක මෙතෙක් කල් එන්න මට උදව් කරාට මෙතනින් එහාට යනකොට මේ පීය ගානකොට සියුම් වෙනකොට තමාර කොටස් කිපෙනවා ධර්මයේ කෙරෙත් වෙනවා සංඝයා කෙරෙත් වෙනවා සීලේ කෙරෙත් වෙනවා ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් පිටේ ඉඳලා බලනකොට පිටෙන්නේ මේ මාසාවේ තිබුණු අර ඉස්සර තිබුණු ශ්‍රද්ධාව විශේෂම ප්‍රසාද ශ්‍රද්ධාව හරීම ආගමනුරූපයි හරීම මේ සමාජයේ පැතිරෙන ලෙඩක්. නමුත් මේ ඕකප්පන ශ්‍රද්ධාව කියන්නේ ප්‍රයෝජන සලකලා කරන වැඩක්. මම ඉස්සලා ඉස්සලා පටන් අර ගන්නකොට ඕක පිළිබඳ මට හැඟීමක් තිබුණේ මම කෙරුවේ ප්‍රසාද ශ්‍රද්ධාවට වෙන්න ඇති. ඉතින් හැම මාසෙම සිල් අර ගන්නවා. කටයුතු කරගෙන කරගෙන ගියාට පස්සේ මට සුදු ආම්තුගෙන කම්බලක ඔය ආනමිතිය බිමතියපන් සතිය වඩපන්. ඉතින් මම ගොඩක් රණ්ඩු කරා. එහෙම වෙන්න බෑ මම මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා රණ්ඩු කරලා කරලා ඉවරලා පස්සේ අවුරුද්දක් දෙකක් විතර යනකම් ඒ ඒ වැඩ කෙරුණා නොකරනා මම දන්නේ උත්සාහ කරා පුළුවන් තරම් ඒ ගත කරන සංකීර්ණ ජීවිතයේ මැද මට භාවනා කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ওই කියන තත් ඉඳගෙන මට භාවනා කරන්න වෙලාවක් හම්බෙනවා කියන සක්මනේ මම කෙරුවේ දින්දා වැඩ කරන සතිය පිළිවෙල. ඒ සතිය පිළිහිටුවාට පස්සේ මට අර මුල් වෙච්ච කෙනෙක් ආවට මම ගිහිල්ලා මුළු රැයක් සිල් ගත්තා. සිල් අරගෙන ඉන්න ගමන් එදා රාත්‍රියේ ඔක්කොමලා පිරිත් කියන්න ලෑස්ති වුණා. ලෑස්තිලාදී මමත් ස්ටේජ් එකට කොට වෙලා නැත්නම් වේදිකාවට කොට වෙලා මම කිව්වා මේ පිළිචෙල් ලැබෙන ආරස්සාව ඊට වැඩිය ලොකු ආරස්සාවක් ලැබෙනවා සතිය කියලා. කාලවරෙන්ක හෙට උදේ වෙනකන් ওই සාකච්ඡාව ගියා. ඉතින් මට උගන්නපු එකනා කිව්වා ඔයාට නම් සෑහෙන වැරදිලක් වෙලා තිනවා. ඒක නිසා මෙච්චර කාලයකට පුදුමාකාර ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා මේ කරන කතාවේ නම් මොකක් හරි පැකිල්ලක් තියෙනවා. මම කිව්වා ඒක ප්‍රශ්නයක් නෑ පැකිල්ලක් තියෙනවා මට කියලා දෙන්න. මේ පිරිතෙන් කරන්නේ අරසාව නම් ඊට වැඩිය ලොකු අරසාවක් හම්බ වෙනවා සතිය. මම දන්නේ මම මේ වචනේ පාවිච්චි කරාද කියලා මේ වගේ කොහොමද පාන්දර වෙන කම්ම කතා වෙන්නේ. සෙනගත් අහගෙන ඉන්නවා දැන් ස්ටේජ් එකේ අපි දෙන්න නාටකමේ. පරිඳ උදේ එනකොට එක්කෙනෙක් කතා කරලා මහත්තයා ඔයාට මෙතන හරියන්නේ ඔය යන්න අහවල් තැනට. එතන තමයි භාවනාව තියෙන්නේ. මම කියන්නේ කිසිම තැනක මට යන්න ඕන කම නැහැ. මට තේරෙන්නේ මෙච්චරයි. මේ පිළිත් කරන එක නරක නෑ. අපි පරස වචන කියනකොට බිරිත් කියන්නේ කොහොඳනේ. ඒත් ඊට වැඩිය හොඳ එකක් තියෙනවා. ඊට වැඩිය හොඳ එකක් තියෙනවා සතියින් ඉන්නවා නම් ඊට වැඩිය අරසාවක් තියෙනවා. ඉතින් නැති කරගන්න බැරි ආයත අපි පිළිසෙ ඉතුරු කරන්නේ. කතා කරනකොට මේවා කරන්න ගියාම ඒ අහගෙන ඉන්න කෙනා හිතනවා මේ මිනිස්යාට මොකක් හරි පොටපැතිලයි. ඉතින් මේකේ මගේ තිබුණ තකතිරකමට මම එදා රෑ 9 ඉඳලා පාන්දර 3 වෙනකන් මම වාද කරා. කරුණා කළා මේ වැඩේට යන්න එපා. හොඳට මතක තියාගන්න Taman තුළ වෙනසක් ඇති වෙනවා. ඒක මේ අනුන්ට කියාපෑම තමයි කෙලෙසි. මේක නොකිය ඉන්න පුළුවන් නම් ඒක සත්පුරුෂ සමාජයක්. ඒක පඬිත සමාජයක්. Tamange වෙනස ඇති වෙන්නේ ඒගොල්ලන්ගේ බාධාවක් එන්නේ. ඒ නිසා සද්ධායේ පැහැදිලි වෙනසක් සිද්ධ වෙනවා. ඒකම වීරියේ ඉස්සර තියෙන පුදුමාකාර දත අපාගත්ත කිහිල්ලෙන් දාඩිය එන දඟලන සක්මන් කරන්න ගියාම සක්මන් කරන්න බෑ මොකද්දෝ වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කරන්න ගියාම හුස්ම ගන්නවත් බෑ ඒකටත් තට. මොන දේ කරන්න ගියත් තාල වෙන වීර්යයක් එන නමුත් මෙතෙන් ගියාට පස්සේ තේනවා මේ වෙලාවට අවශ්‍ය කරන වීර්ය මෙච්චරයි. ඒ වීර්යය යදුවම වැඩි වෙනවා. ඒ වීර්යය යදුවම වැඩි වෙලා කින්දක් පුළුවන්. අන්න දණු කඩේ ගැව්වා වගේ කුරුසෙත් තියලා අන ගැව්වා වගේ ඉහිර කරගන්න මොනක්වත් දෙන බොහොම රිලැක්ස් එකේ. ඉඳගෙන ඉන්න පුළුවන් තාක්කත් ඉඳගෙන ඉන්නවා බැන්න සක්මන් කරනවා. එම් බන්න එදිනෙද වැඩ කළා ආය හම්බෙච්චලා ඉල ඉඳගෙන ඉන්නවා. ආන්නේ විදියට මේ වීර්ය බොහොම සුඛ නම් මේ தත්තරකටපත් වෙනවා. ඒතර බැලුව බැලමට පේන්නේ කාට හරි මනස දැඩි ප්‍රතිපත්‍යක් සහිත ගෙනියන්නට දැන් සහැල්ලු කෙරුවා. මේ නිසා තමයි පස්සක බාන සර්වචනසත්‍ය කතරා වුණේ පුදු වෙන්නේ ඉස්සර වෙලා. අච්චර ලස්සන මේ වගේ දැඩි වීර්යයක් කරපේකන මධ්‍ය ප්‍රතිපදාට කියා කියලා. ඒකම සතියේ අර දත කාගෙන මුළු දවසේම මුළු පැයේම මුළු සක්මන එක දිග්ගට සතිය පාත්තන්න ඕන කියාගෙන ගිය කෙනාට තේරෙනවා කොහොම මේ මොන්න දහං ගැටේ දැම්මත් එහෙම සතිය දිගට හිටින්නේ නැහැ සතිය අනිත්‍ය ධර්මයක් සතිය විපරිණාමයකටපත් වෙනවා ඒ විපරිණාමයටපත් වෙච්චා පිට ගිහිල්ලා ආපහු එනකොට බැටරි charge කරගෙන එනවා ජීමනා ඉති අපිට යන දෙන එක අපිට ලාභයිනේ මොකද ගිහිල්ලා බැටරියක් charge කරගෙන එනවනම් නොදැක්කා වගේ ඉන්න එකයි කියන්නේ බලයන් ගිහිල්ලා එනකොට බැටරිය ආවරේ එහෙම නැතුව යන්නම දෙන්නේ නැහැ කියලා හිර කරන්න පටන් අරගත්තොත් මේ සතිය හරියට ඔලොමල වෙනවා. ඒ වගේම සමාධියක් අපි බලාපොරොත්තු වෙනවා. එක දිගට පවතින නැත එකම අරමුණේ තියෙන මේ සමත සමාධිය වගේ එකක්. ඒක සත්‍ය පටලව ගන්නදී හුඟක්ම පටලවගත්ත ධර්මතාවය තමයි සමාධිය කියන එක. හැම කෙනාම මේක දිගට පවතින සමාධියක් හීනෙමුත් හිතනවා. දන් දීලත් ප්‍රාර්ථනා කරනවා. සීල් රැකලත් ප්‍රාර්ථනා කරනවා. සමත භාවනා කළත් ප්‍රාර්ථනා කරනවා. විපස්සනා මුලදී ප්‍රාර්ථනා කරනවා. මෙතෙන් දෙනකොට තේනවා මේ සමාධිය කියන එක දුක්ඛ ධර්මයක් විපරිණාමයට ලක් වෙනවා. ඒක ඉහළ පහළ යන ගතියක් නැත්තම් මේක දියුණු වෙන්නේ නැහැ. එක දිගට පවතින සමාධියක් කියලා කියන්නේ දියුණු වෙන සමාධියක් නෙමෙයි. ජීවන සමාධිය වරක උස් වෙනවා වරක පහත් වෙනවා කැඩෙනවා හැදෙනවා මේ විදිහට යනකොට තමයි සමාධිය එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ පොළොවේ ගැහුවත් කැරෙන්නේ නැති වීදුරු භාණ්ඩයක් වගේ වැල්ලේ වුණත් කැරකෙන බම්බරයක් වගේ මේ බුදුහාමුදුරු පෙන්න මේ චන මාත්‍ර සමාධිය කියන එක අතක් පිට අතක් තියන අත් එක වහගෙන ඉන්න සමාධියක් නෙවෙයි එනේ ඉන්න දේ පිළිබඳව එළඹ සිටීම ඒකාග්‍ර භාවය ඉතින් ප්‍රඥාව විදිහට එනවා ප්‍රඥාව කියලා මේ සූපිරි කැට වගේ ත්‍රිස්මාකාර කැට වගේ කම්බේ කියලා තමයි භාවනා කරන්නේ කට්ටිය. ප්‍රඥාව කියන්නේ තකතිරුකම මෙච්චරයි කියලා දැනගන්න එක විතරයි. තමයි මෙච්චර තකතිරුයි කියලා දැනගන්න එක විතරමයි ප්‍රඥාව කියන්නේ. ඒක නිසා අඩුපාඩුකම් තේරෙන්න තේරෙන පුදුම සතුටක් ඇති වෙනවා. අනේ මේ සංසාරේ මේ මරණය වෙන්නේ ඉස්සලා තියෙන සේරම මගේ වැරදි ටික. කල්යාණ මිත්‍රෙන්ට පින් සිද්ධ වෙන්නේ. සතියට පිංසිද්දෙන් රණේ මතු වෙනවනම් එතකොට මේ මනසට ඇති වෙන මේ මේ මේ නිහතමානීකම ඒ වගේම මොන්න දෙයක් වුණත් වැටෙන්නේ නැතුව ඉදිරියට යන ගතිය මේ ප්‍රඥාවේ ලක්ෂණ ඉස්සරිතන්නේම නෙවෙයි මේ ගුරු මුෂ්ටියක් කියලා එකක් තියෙනවා ගුරු රැගාව තියෙනවා නින්දර ගියාට පස්සේ කමන්න අවරකම් කරගත්තොත් ප්‍රඥාව ඔන්න වැඩි කරගත්තයි කියලා. එහෙම නැත්නම් අරයා ගිය ක්‍රමයටම ගියොත් මගේ ප්‍රඥාව හැදෙයි කියලා. ඒ නිසා මේ රුපියල් 5ක විතර දීලා 50ක විතර ප්‍රඥාව ලබා ගන්න පුළුවන් නම් පොඩි ගාණක් දීලා මේ මේ විදිහේ මහා අම්මතර જાති මේ මේවට කියන්නේ මේ මේ අවස්ථාවාදී ගතිය. මේ බිස්නස් ට්‍රික්ස් මේ වැඩ කරන්නේ. බිස්නස් වල කරන ට්‍රික් එක මම භාවනාවට එහෙමම එනවා මේ ටිකක් භාවනා කරලා ගොඩක් ප්‍රතිඵල ලැබෙයි කියලා හිතනවා. නමුත් අපි අර්ථකථන දුන්නොත් ප්‍රඥාව කියලා කියන්නේ තමන්ගේ මෝඩකම දැකීමයි කියලා. තකතිරුකම දැකීමයි එනතම් මෝහයේ අන්ධකාරය දැකීමයි කියලා බැලුවොත් තමයි වැඩට බැස්සට පස්සේ තමයි මෝඩකම් පේන්නේ. මේ මෝඩකම් දිහා හික්තමනාප කරන්න නැතුව බැලීම බලන්න පුළුවන්කම එනවනම් ඒ මනසට කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති එනතම් නොසැලෙන මනසක් ඇති මිනිස්සෙක් කියලා. නමුත් මේතෙන්ද එනකන් නම් ඒ කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට යනකන් අපි ශීඝ්‍ර ඒකාකාරී ප්‍රස්ථාරයක් වගේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් හරියට පශ්චත්තාප. මොකද වාරයක සද්ධාව කරනවා දකින්නකොට Tamand තරන් නොවන විදිහේ මහා ආත්ම අනුකම්පාවක් ඇති වෙනවා. අනේ මෙච්චර වැඩ කරන යන මට ශ්‍රද්ධාව නැති වුණානේ. කවදාකවත් හිතන්නේ නැහැ මේ ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක් කියලා. කවදාකවත් හිතන්නේ නැහැ ශ්‍රද්ධාව පරිණාමයටපත් වෙන එකක් කියලා. ඒ වගේ වීර්ය නැතිවලා තමයි හිතගෙන නිඳ යනවා. නා හිතා ගන්න බැරි වෙන විදිහට ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් ඒකකොට හිතනවා අයියෝ මං වගේ කෙනෙක් මෙච්චර බණ භාවනාවට පෙරඹිලා ගියත් ඕම් බලව මට මේ දේ වුණා කියලා පශ්චාත්තාප වෙනවා. ඒ සතිය ගැනත් හිතනවා ඒකේ එක දිගට චීස් කෑල්ලක් වගේ ගන්නකමඩ දිගට කී කියලා. ඒක වැටුණාට පස්සේ ඉතින් ගුරුවරු අතාරිනවා භාවනා ක්‍රම අතාරිනවා මධ්‍යස්ථාන වලට බනිනවා මට එක්කෙනෙක් ඇවිල්ලා මට බැනලා තියෙනවා මට හරි සතුටු වෙනවා මම මෙතෙන්ට එනකොට තිබුණා මගේ සියලුම ගුණ සේරම මේ ඔබ වහන්සේ නිසා නැතුණා <laughs> භාවනාදි මම මෙතෙන්ට ගෙනාවු ඔක්කොම ටික නැතුණා කියලා ඉතින් මට සන්තෝෂයක් ඇති වුණා. මම ඊට පස්සේ ඒ හාමුදුරුවම ආයෙත් මයි ළඟට එන දවසේ අනිත් ඔක්කොම මට බැන්න බාර ගන්න එපා කියලා. මම කියන්නේ මෙයා තමයි එකම මනුස්සයා ආපෞසරයක් අරගෙන ආයෙසරයක් යාළු වෙලා ඉන්න ඕනේ. ඉදාට තමයි ඔන්න තියෙන අපේ මහානකම. එහෙම නැත්නම් අපේ ජීන සුවද පවතිරේ. නිසා අර සත්‍ය පොඩ්ඩක් හරි කැඩුනට පස්සේ ඒක වීදුරු භාණ්ඩයක් කඩලා ගියා වගේ පුදුමාකාර පශ්චාත්තාප වෙනවා අයියෝ මට මේ කැස්ස නිසා සතිය කැඩුණා දොර හයියෙන් ගහපු නිසා සතිය කැඩුණා নানা ප්‍රකාර දේවල් කියලා මේ සතිය ඒ තරම්ම මේ එක දිගට පවතින දෙයක් කියන සංඥාව තියෙනවා ඉන්ද්‍රිය මට්ටම සමාධියත් එම ප්‍රඥාවත් නමුත් කවදා හරි යෝගාවචර මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගන්නවයි කියලා කියන්නේ මම දැන් ඉස්සරට වැඩිය බලනකොට යම් යම් ආකාරයකින් ශද්ධාව තියෙන gati පේනවනේ ප්‍රසාද හිතක් තියෙනවා මම ඒ වගේම කොච්චර වැටුණත් ලෙඩ වුණත් පශ්චාත්තාප වුණත් ඥාති වේසන වුණත් වස්තු වේසන වුණත් මම කොහොම හරි භාවනා ලදලද වෙලාවේ කරනවා වීර්යය තියෙනවා ඒක සමාධිය කියලා මට ඉඳගෙන ඉන්න බැරි වුණා සක්මන් කරන බනවත් මොන දේ කරත් වැසිකිලි කැසිලි කරනකොට හරි කමන්න මට වෙනදට වැඩිය ප්‍රතිභාවයේ තියෙනවනේ සාර්ථක සමාධිය කියන එක මෙහෙම අද්දක බැඳගෙන මට අභිඥා ලබන්න පුළුවන් පුබ්බේ නිවාසානුසති දිබ්බ චක්කු දිබ්බ සෝත නැති වුණාට මේ ඇඟ ඇතුලේ හිත තියනවා කියන එක ලොකු දෙයක් වෙනකට වැඩිය මේක ඉඳගෙන ඉන්න පුළුවන් ගතිය තියෙනවා ඒ වගේම මං ඉස්සර මට මේ වගේ රුස්සක් නැති දේවල් තියෙනවා ඉස්සර තියෙනවා මේ අනුන්ගේ සීල කැඩිච්චාම මගේ සීල කැඩිච්චා දැන් ඒක නෑ මට ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා මෙහෙම නැතුව මේ ලෝකෙ ගෙනියන්න බෑ ජීවන යාත්‍රාව ගෙනියන්න බෑ කියලා ප්‍රඥාවක් තියෙනවා නම් ඉතින් මෙන්න මේ හරහා හැකි සංඥාව ඇති කර ගැනීම ඇති වෙන ඕන අමලියක් හරහා Tamange ඉදිරි බලන ගතිය. එහෙම නැත්නම් ඒ සතුට වෙන්න තියෙන කාරණාව කොහොන ගතිය වෙනස් වීම තමයි ඔය ඉන්ද්‍රිය ධර්ම වල ඉඳලා බල ධර්ම වලටපත් වීමදී කියන්නේ බල ධර්ම වලටපත් වුණාට පස්සේ චරුචුරු නැහැ. ඉන්ද්‍රිය ධර්ම වල ඉන්නකොට වනමුකේ පෑදුවා වගේ තමයි තුවාට බෙහෙත් දාන්න ඉසලා හැම දැනම අරක බැරි වුණා මේක නැති වුණා নানা ආකාර චෝදනා එන්න පටන් ගන්නවා. Taman එක්කත් චෝදනා කරනවා, අනුන් එක්කත් චෝදනා කරනවා, ගුරුවරයෙක් එක්කත් චෝදනා කරනවා, භාවනා ක්‍රමයේත් එක්කත් චෝදනා කරනවා, බුද්ධ ආගමට ගහන අන්‍යගමිකයන්ට එක්කත් චෝදනා කරනවා, নানা අපදේවල්. හරියට කටුවත්තක දුවිලි පාරක ඇදගෙන යනවා වගේ ඌරගෙන අවශ්‍යගෙන යන්නේ. ඔය කවදා හරි මේ මනුස්සයාගේ මේ ජීවිතයේ ව්‍යාකරණය තේමාව. සර්වඥාන්සේ පෙන්වන මේ නොසලෙන මනස ඇතිවීම තමයි මේ හදාගත්ත සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉඳුරන් පස් දෙනා හරහා මෙවුවා ඇති වෙනකොටත් නැති වෙනකොටත් සමසිත පවත්තන්න ගන්න උත්සාහය තුල තමයි මේ රාගයාගේ ප්‍රහාණය පිළිබඳව යෝජනා ස්ථිරත්වය ඇති වෙන්නේ. එතෙන් වෙනකන් යෝජනා වෙලා විතරයි තියෙන්නේ. දෝෂයාගේ ප්‍රහාණය පිළිබඳ යෝජනා විස්තර වෙන්නේ ඒ රාග දෝෂ මොහ ප්‍රහාණය පිණිස වඩා ගන්නලද සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන දේවල් දුක්ඛ සත්‍යමයි ඒවත් වෙනස් වෙනවා ඒ වෙනස් වෙන බවට බාරගත්තයි කියලා මට හානියක් වෙන්නේ වෙන්නේ ඇත්තටම ප්‍රතිශක්තිය වැඩි වෙන්නේ ඇත්තටම ජීවිතේන අෂ්ටලෝක ධර්මයන්ට මුහුණ දීලා ඒවෙන් තැව් ගහෙන්නේ නැතුව හේබල් හේම වෙන්නේ නැතුව හෙම්බත් වෙන්නේ නැතුව මැල වෙන්නේ නැතුව නැත්තම් ටිකක් හේම වෙලා මැලවිලා ඉදිරියට යන්න පුළුවන් ගතිය. ඉතින් මේක මම හිතනවා ඇත්තටම භාවනාවක් නෙමෙයි මෙතන තියෙන සම්මාදිට්ඨිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. යෝනිසෝමනසිකාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා අර ක්‍රමයේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි දක්වා ඇවිල්ලා ඉඳුරන් මට්ටමේ මේ පංචේන්ද්‍රිය ධර්ම දිනු කරන්න හදාන යනකොට මේ මන්තරේ මේ යන්ත්‍රේ මේ සූත්‍රේ මේ යතුරු හම්බුනේ නැත්තම් මේ චිත්‍රය කවදාකවත් සම්පූර්ණ කරන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයක් බල ධර්මයක් බවට පත්වීම පිළිබඳව ඒ මං කාටි සාදරයෙන් බලාපොරොත්තු වෙච්ච දෙයක් තමයි මට කියනකොට හම්බුනේ පරිසම්පදා මාර්ගයේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන මේ බල කතා. වෙනම පුංචි පරිච්ඡේදයක් තියෙනවා බල කතා කියලා ඉන්ද්‍රිය කතා ඉවර කරලා බල කතා. ඒ බල කතාවේදී සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරලා තියෙන්නේ සද්ධාව පිළිබඳ කතා කරනකොට අස්සද්දේන කම්පතිටි සත් සද්ධා බලං. යෝගාවචරය දැනගන්න ඕනේ මේ ශද්ධාව කියන එක ඉහළ පහළ යන එකක්. වර එක බොහොම උග්‍ර ශද්ධාවකට යන වර එක අන්තිම සාමාන්‍යයෙන් මේ පංචිල් පද පහක් නැති ගියකොටත් වැඩිය පහක් තත්යකටපත් වෙනවා. ඉතින් මේ අනුව ශ්‍රද්ධාව වැඩි වෙනකොට සතුට වීමත් අඩු වෙනකොට පශ්චාත්තාප වීමත් තමයි සැලෙන මනස කියන්නේ. සාරිපුත්‍ර සාංශ අපිට පොඩි අවස්ථාවක් මතක් කරලා දෙනවා. මේ විදිහට ශ්‍රද්ධාව නැති වුණයි කියලා නොසැලී ඉන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රද්ධා බලය කියන්නේ. නැත්නම් ඉහළට ගියාම සතුට වෙන එකක් නෙවෙයි. පහළට ගියාම පශ්චාත්තාප වීමක් නෙවෙයි මේ දෙකම අන්ත දෙක සද්දාව ඉහළ පහළ යද්දි නැත්තම් පහළ යද්දි නොසලී ඉන්න පුළුවන් ගැතිය මනුස්ස මනසේ තියෙනවා. අන්න ඒකට සමාදම් වෙන්න ඕන. ඒකට එළඹ වාසිය කරන්න ඕන. ඒක පරීක්ෂණකට ලක් කරන්න ඕන. ඒක පරීක්ෂා කරන්න ඕන. පොළේ ගහ ගහ බලන්න ඕන. කරන්න දෙයක් නැහැ. කේතන දේවල් තියෙනවා. තමන් අතින් සද්ධාව නැති වචන කතා වෙනවා ක්‍රියා සිද්ධ වෙනවා හිතවිලි පහළ වෙනවා ඒත් එක්කම පශ්චාත්තාප වීම අපේ තනවා මානවයිච වාසිකමක් කියලා. නිකටල්ලේ තියන්නේ චා හරි සෞත්‍රි මට වෙච්ච වැඩේ මං වගේ කෙනෙක්ගේ බීත්තක් නෙමෙයි කියලා පශ්චාත්තාපයෙන් ලොකු පිනක් කියලා. නමුත් ඒ තාක්කල් මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය මට්ටමේ හිර වෙනවා. සත්‍ය බල මට්ටමට යන්න නම් සද්දේන කම්පතිටි සද්ධා බලක්. සද්ධාව නැති වුණා බව දැනගෙන අශ්‍රද්ධාව පහළ වෙලා කම්පා වෙන්නේ නැති මනසක් ඇති කරන්න පුළුවන් නම් ඒකට කියනවා සද්ධා බලය කියලා. ඒ වගේම කුසීතේ න කම්පතිටි විරිය බලක්. Tamanට පුදුමාකාර කුසීතකමක් එනවා. ඒ කියන්නේ වීර්ය නැහැ. හිත ලීන භාවයටපත් වෙලා හැංගීගෙන කුසීත වෙලා, බුබ්බඩ වෙලා, කම්මැලි වෙලා. ඉතින් මේක වෙනකොට හරියට පශ්චාත්තාප වෙනවා මං වගේ කෙනෙකුට මෙහෙම හොඳ නැහැ. ඒ නිසා මොන විදියෙන් හරි මේක නැගිටවල තියාගෙන ඕනෑ කියලා දඟලන ගතිය තියෙනකම් කියන එකට විරිය ඉන්ද්‍රිය කියලා කුසීතී ආවත් කුසීතකමට කම්පා නොවී සිටීමේ ශක්තිය නැත්නම් කුසීතර කෙලිම මූණ දීමේ ශක්තිය. කහරහා බලන්න පුළුවන් ගතිය. විනිවිද බලන්න පුළුවන් ගතියද කියලා කියන්නේ වීර්ය අනිත් පැත්ත වෙන කුසීතය ආවයි කියලා කම්පා නොවීමේ ශක්තිය. මේක පිළිබඳව මට මතක් වෙනවා ඒ කලකොදියාවේ පඤ්ඤාසේකර නායක ආමතුරු තමන්නාංශගේ ජීවන රටා කතාව ලියලා තිබෙනවා සුවල්ලිකිත චරිතාපදානයක් විදිහට උන්වහන්සේ ලිව්වා මේ මං ගැන මම මැරුණාට පස්සේ මිනිස්සු ගොඩක් බොරු කියන්නේ ඉතින් ඒ නිසා මම වෙච්ච ඇත්ත කියන්නේ. ඒකල කියලා තුනවා මං තාමත්ම දක්ෂ නිදාගන්නේ කියලා. මට මෙච්චර වැඩ කරන්න පුළුවන් මොකද මට නිින්ද යන වෙලාවදී මම තාම දක්ෂව නිදාගන්නවා. ඔගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ කියලා කියලා තිනවා බණ කියද්දි තුන් සැරයක් නිින්ද කියලා තියෙනවා. දේශපාලන රැස්වීම වල දේශපාලනච්චෝ පචට ඉන්නකොට ආසනෙ නිින්ද කියන පැය ගණන් මතක නැහැ කියලා කියනවා. කවුරුත් විශ්වාස කරන්න කියන වටත් අතේ තියන බණ කියද්දි තුන් සැරයක් නිින්ද ගිහලා තියෙනවා. ඒක හිතා ගන්න බෑ ඒක නිකන් හරියට බලනකොට මේ මේ Taman පිළිබඳව තද ගවේෂණයක ඉන්නකොටවත් අහුවෙන්නේ නැති එකක් මේ හිතේ තියෙනවා ඒ වගේ මේ දේවල් එපා වුණාට පස්සේ කම්මැලි වුණාට පස්සේ ආ පැනලා ගිහිල්ලා මොනවාරි රසමසවුලක ගත කරලා ආපහු එනවා. ඒක එහෙම නොවුනොත් පිස්සු වැඩෙන්න eBay. එතනදී මේ මේ හිත ලෙඩ රෝග කරන්නේ. ඉතින් ඒ වෙලාවේ මේ පැත්තට පිට කරන එක ඒක සබහා සිද්ධයි. ඒකට ඉඩ දුන්නා නම් ඊට පස්සේ හිත ඉන්නේ බොහොම ශක්තිමත් වෙලා හොඳ තිරියන් වෙලා වැඩ ගන්න පුළුවන්. නිසා මේ කුසීතකම කියලා කියන්නේ නරක දෙයක් තමයි. නමුත් තමයි කොටු කරන කොටු කරන කොටු කරන කොටු කරන ඇවිල්ලා ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ තේනවා මේ කටමල්ල වහන්න නම් මේ වීරියේ අඩුවීම කුසීතකම, ලීන භාවයත් ඇතුළට දාගෙන තමයි වහන්නේ. ටිකක්. ටිකක් ඇතුළට දාන්න. ඒ නිසා කුසීතේන කම්පතියේදී විරිය බලං කියලා කාර්යපුත්‍රාංශය සඳහන් කරනවා. ඒ වගේම තමයි පමාදේන කම්පතියේදී සති බලං. කොච්චර අප්‍රමාද වෙන්න ගියත් ප්‍රමාවට වැටෙනවා. හොඳට භාවනා දිගේ නූලක් පිටේ අත ඇදගෙන යන වගේ භාවනා කරන ඉඳපු ගමන් මේ සීචිවිල්ලකට ගිහින් ඕන් සද්දයක් දිගේ ගිහින් ඕන නැත්නම් වේදනාතිකය කියලා. එතකොට හිතෙනවා මේ කොච්චර මෙනෙහි කරුවත් කොච්චර අදිස්ථාන කරන ගියත් මගේ හිත තාම සතුටුමත් වෙලා නැහැ අපි ඒක පශ්චාත්තාප වීම අනිවාර්ය දෙයක් කියලා හිතන්නේ. ඒක වෙනවා. නෝ සාරිපුත්‍ර සාන්ත අපිට මතක් කර මේ සත්‍ය කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඔක කවදාකවත් ඒකාකාරීව පවතින්නේ නැහැ. ඕකේ යම් ප්‍රමාණයකට අසත්‍යයට ඉඩ දුන්නේ නැත්නම් මේ සත්‍ය පිළිබඳ සතුට වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ ඒක නිසා ප්‍රමාදේ ප්‍රමාදයටපත් වුණාට කම්පා වෙන්න එපා. තමන් පිළිබඳව ලොකු අනුකම්පාවක් ඇති කරන්න. මෛත්‍රියක් ඇති කරන්න. මෛත්‍රියක් ඇති කරන මේ සතිය කැඩුනට පස්සේ ආපහු හිත සතිය පිහිටියාට පස්සේ පශ්චාත්තාපයෙන් තොරව වැඩේ කරගෙන යන්න. ඒ වෙනත් තමයි මොකද්ද සතිය පිහිටියාට පස්සේ පශ්චාත්තාපය. අන්න ඒකට කෙලස් කියන්නේ. ඒ කියන්නේ සමාධියත් හොඳ ලස්සනට තනි රේල් පීල් එක ඇවිදිනා වගේ එහෙ නැත්නම් ඒ දණ්ඩක නැත්නම් තනි කඹේ ඇවිදිනවා කියලා එක පාට වැටෙනවා සමාධිය කැඩෙනවා ඉතින් කැඩුණාට පස්සේ ආපහු සමාධියට ආවත් නැත්නම් කැඩලා ඉන්න වෙලාවේ දැක්කත් අපි ඒක පශ්චාත්තාපයකට ගත්තොත් ඊ ගාවට එන චිත්තක්ෂණයට සුහදව විකසිතව සාදර වෙන්න බැරි වෙනවා. මොකද හිත තියෙන පශ්චාත්තාප මට්ටමේ. ඉතින් ඒ කෙනාට සමාධිය දිනුවක් ගන්න බෑ. විශේෂයෙන්ම මේ ක්ෂණ මාත්‍ර සමාධිය, ක්ණික සමාධිය, විපස්සනා සමාධිය දිනුවා ගන්න බෑ. ඒ ප්‍රඥාවදී දැනගන්න ඕනේ තමන් අතින් අම්මන තක తీරු මෝඩ එපා කරපු දහපතුරා පට්ටබඳුරු වැඩ වෙනවා. පිටිවිලිත් වෙනවා, ක්‍රියාවලු සිද්ධ වෙනවා, වචනත් කියවෙනවා. ඉතින් මවන්නේ කොට මෙහෙම දෙයක් හොඳ නැහැ කියලා එකට පශ්චාත්තාප වෙන එක තමයි සාමාන්‍ය සදාචාරය කියන්නේ. ඒ තමයි අපි සාමාන්‍ය සීලය කියලා කියන්නේ. ඒ කියන්නේ Taman සුද්ධවන්තයෙක් බවට හිතේ චිත්‍රයක්ම වයින්නවා වෙන්නේ කිය මෙහෙ වචන කියවෙන්න බෑ. මවන්නේ කිය මෙහෙ හිතවිලි එන්න බෑ. මවන්නේ කිය මෙහෙ ක්‍රියා වෙන්න බෑ. ඒක හොඳයි. ඒක පටන් ගන්න වෙලාවේදී ආදාසවත් විදිහ හොඳයි. නමුත් කවදා හරි චිත්‍රයම ආරගෙන දැනගන්න ඕන කොච්චර ගැට ගහන්න ගියත් මේ කෙලෙස් වල අඩු ගන්න කෙලෙස් වාසනාව කියලා එකක් තියෙනවා. රහත් උනත් යන්නේ නැහැ. ඉතින් එහෙම තියදී මේ මනුස්සයා කිව්වොත් එහෙනම් බෑ බෑ මේවා සියල්ලම ඉවරනකම් කෙලස් වාසනාවත් එක්ක ඉවර වෙනකම් මට නිවන් දකින්න ඕනේ නැහැ කියලා කවදාකවත් මේ වැඩේ වෙන්නේ නැහැ. එනිසා ඔය බ්‍රාහ්මණ වර්ගයේ, වික්කු වර්ගයේ එක එක හාමුදුරුවන්ට වැරදිච්ච තැන්වලදී ਸਰවචනාංශේ කතා කළා මේ මගේ පුතා මගේ පුතාට එහෙම වෙලා වෙලා නැහැ කියලා බුදුහාමුදුරේ ඔක්කොම අරසකන. එයාට එහෙම කරන්න පුළුවන් චිත්ත ශක්තියක් නැහැ. ඔය වෙලා තියෙන බව කාට හරි පෙන්වන්නට එතනින් මෙහෙම වෙලා නැහැ කියලා ඒ හාමුදුරන්ට කට උතරත් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙනී හිටිනවා නිකන් රජේ නීතිඥෙක් ඇවිල්ලා නොමිලේ කතා කරන්නේ උසාවියේ. ඒ මාසට නීතිඥ ගන්නව රජේ විසින් දෙනවා නීතිඥ අනිවාර්ය බුදුහාමුදුරුවෝ පැනලා උත්තර දෙනවා. ඒ මොකද මේ ප්‍රඥාව කියන එක අපි හිතාගෙන ඉන්න විදිහේ මේක ඝන ප්‍රඥාවක් මේකේ නෑ. ඉහළ පහළ යනවා. නමුත් අපි ඔක්කොම 100 100ක් ඕනේ කරන්නේ නෑ නිවන් දකින්න. යෝගී යම් යම් 70 80 වෙනකොට අපිට සම්මාන සාමාත්‍යයක් හම් වෙනවා 100ක්ම ගන්න ඕනේ නැහැ ලබන ඒක ගත්තත් එකයි 100 100ක් ගත්තත් එකයි ඔක්කොටම හම්බෙන්නේ විශිෂ්ට සාමාර්ථය තමයි 70 වෙනි ගිහිනට කොයි ලකුණු ගත්තත් වැඩිපුර දෙන්නේ ඇමරිකන් කාර්යය විතරක් A+ A- කියලා ඔක පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා නැත්නම් අපේ පරිදිතකම හැටියට ලකුණු 30 පෙන්නනේ 33 තුන්වෙනි ලකුණු තුන කටින් දාලා හරි උපාස් කරනවා ඒ එක්සැමිනේට බලනකොට තේරෙනවා. ඉතින් 50 දක්වා යනකම් සම්මානේ 50 ඉඳලා 70 යනකම් විශිෂ්ට සම්මානේ 70 100 යනකම් විශිෂ්ට සම්මානේ තමයි. ඉතින් හැම වෙලාවෙම හැම කෙනාම හිතන්නේ මේ 100ට 100ක්ම ලකුණු ගත්ත කට්ටිය තමයි විශිෂ්ට සම්මාන ලබන්නේ කියලා. දැන් ඉච්චර මොන කරන්න මේ මේකේ තියෙනවා ස්වභාවික ගතියක්. ඒ ස්වභාවික ගතිය හරි වචනයෙන්ම හරියටම දේශනා වෙච්ච තැනක් තමයි ඔය සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ බල කතාව. ඒ නිසා මේ නිසන් වනයේට අපි උද්දුත පාඩයක් ගන්නකොට ප්‍රමාදේන කම්පතිති සති බලං කියන එක තමයි නිසන් වනේ අපි උද්දුත පාඩයට තියලා තියෙන්නේ මොටෝ එක. අපි උපරිම උත්සාහ කරනවා අප්‍රමාද වෙන්න. හැබැයි ප්‍රමාද උණයි කියලා ඒ කම්පණයට ගන්නවා. ඒක අපේ දෝෂයකට ගන්න. අපි ගන්නවා අපි ගන්නවා සත්‍ය කියන ධර්ම හැටි මෙහෙමයි. ඒක 150 60 70 හදන්න බලනවා 100ක් ඇතුළේ. යන චිත්තක්ෂණ තියෙනවා. යන චිත්තක්ෂණ තියෙනවා සත්‍ය අංග සම්පූර්ණ වේපුල සත්‍ය නම් චිත්තක්ෂණ තියෙනවා මේ චිත්තෝසේ අනන්තවත් ඒ එච්චර උච්ච නැති චිත්තක්ෂණ තියෙන නිසා ඒකට අනුකම්පා කරන්න. ඒක සාරිපුත් ආදී ඒ කියන්නේ ධර්ම සේනාධිපතීන් වහන්සේ අපිට දීලා තියෙන පොඩි ඉඩපාඩුවක් මේ හැම ඉන්ද්‍රිය ධර්මයක්ම බල ධර්මයක් බවට පත් වෙන්නේ ඒ වගේ යම් යම් අඩුපාඩුකම් එහෙම නැත්නම් ඒ වගේ තියෙන මනුසකම ඒ වගේ තියෙන ස්වභාවය පිළිගන්න පුළුවන් තරම් බලල් මනසක් ඇති මනුෂයා. ඒක නිසා ඉන්දිය ධර්ම වල ඉඳලා බල ධර්ම වලට යනකොට මේ පුද්ගලයා තමන්ගේ භාවනාවට පුදුම විදිහට ගෞරව කරගන්නවා. ඒ කියන්නේ මාන්නක්කාරයෙක් නෙමෙයි, අතිශෝක්තියෙක් නෙමෙයි. මේ මට්ටමට හරි ගන්න පුළුවන් වෙලා ඉතිරි ටිකට මම මට අනුකම්පා කරගත්තේ නැත්නම් කොහෙන්ද ගමන? ඒක නිසා ඒ ඒ බුදුම ස්වාමීන් වහන්සේ කමඨා සුද්ධ කරනවලත් නැත්නම් බණ කියනකොටත් මතක් කරනවා. নিকමටවත් හිතන්න එපා. අපි භාවනා කරනකොට හිතවිලි නැති හිතක් වේදනා නැති හිතක් සද්ද නැති හිතක් 100ක් මූල කර්මස්ථානයේ තියෙන හිතක් tie කියලා. ඒක මූල ඒක නිකන් මූල ධර්මානුකූලව හිතුවට එහෙම දෙයක් වෙන්නේ නැහැ. නිසා යම් කිසි කෙනෙකුට හරියට සප්පෙලා උත්තර දෙන්න පුළුවන් නම් මම මෙන්න මේ විදියට ආස්වාස් ප්‍රසආචෝ හෝ පිම්බි මහැකිලිම හෝ කරගෙන කරගෙන ගියා. කරගෙන ගියලායි මෙන්න මේ විදිහේ සද්දයක් මට ඇහුණා. ඒ සද්දේ ඇහිච්ච වෙලාවේදී මේ සත්‍යයේ තියෙන තදා මිහිරිකම නිසා හෝ තද මිහිරිකම නිසා හෝ මගේ හිත ආනාපාණයෙන් කැඩිලා මේ සද්දෙට ගියා. දැන් සද්දේ ඉන්න බව දන්නවා අපි සද්ද සද්ද කියලා මෙනෙහි කරනවා. සත්‍ය අභිරමණය කරනවා නම් ආනාපානෙත් නැහැ සද්ද මෙනෙහි කරන්නෙත් නැහැ ගිහිල්ලා ඒක පාරට තේරෙනවා. දැන් මම ඉන්නේ සද්දෙක කියලා ඒක දැනගත්ත ගමන් පුහුණු මනස නම් ආය ආනාපානෙට යනවා. නුකෝණු මනසන එක්ක ඔකේ හිතේ හිතවිලි දිගේ යනවා නැත්නම් අර සද්ද දිගේ යනවා එහෙම නැත්නම් වේදනාවල් දිගේ යනවා නැවත ආනාපානට එන්නේ නැතුව නන්නත්තාවේ ඒ නිසා යෝගාවචරය තාම සැලකිලිම් බලනවනම් මූල කර්මස්ථානේ ගියා ශබ්දයකට මොකද හරි කැඩුනා කැඩුන බව දැනගත්තේ මේ කැඩිලා කොච්චර වෙලාවකින්ද කියන එක නිකන් පොඩි අනුමානයක් විතරයි කරන්න පුළුවන් මොකද ඒ වෙලාවේ සතිය නැහැ ඔය දැනගත් ඒක කරපු දෙයක්ද කෙරිච්ච දෙයක්ද කියන එක යෝගාවචරයට සපේලා කියා ගන්න පුළුවන් නම් ඒක විශිෂ්ටයි. සද්දකේ ඉන්නවා සද්දේ ඉන්න බව මම දැනගත්තද දැනගත්ත එක ඉබේ වුණාද එහෙම නැත්නම් මට මං කොහොමද ඒ බව දැනගත්තේ ඊට පස්සේ සද්දකේ ඉන්න බව දැනගත්තට පස්සේ හිතට මොකද වෙන්නේ ඒක ආපහු ආනාපානටයිල නතර කර තිබුණු නතර කරපු තැන ඉල වැඩ පටන් ගන්න ගියාද නැත්නම් වේදනාවේ හිතවිල්ලෙන් අර මේ පැන පැන ගියාද කියලා මේ ටික හරියට කියන්න පටන් අර ප්‍රකාශ කරන්න පුළුවන්. මෙතන තමයි යෝගාවචර ඉන්ද්‍රිය ධර්මයෙන් ඉඳලා බල ධර්මයට යන්නේ. යම් දවසක යෝගාවචරයට කියා ගන්න පුළුවන් නම් මේකට මේ අවදි භාවය වැඩි වෙනකොට විකසිත භාවය වැඩි වෙනකොට උනන්දු භාවය වැඩි වෙනකොට යෝගාවචරයට පිට ගිය හිත පිට ගිය බව දැනගත්ත ගමන් නැවතත් ආපහු මූල කර්මස්ථානට එන ගතිය වැඩි වෙනවා. එතන ලොකු අවධියක් තියෙන ලොකු ප්‍රනීත භාවයක් තියෙන ලොකු ලොකු කර දැක්වීමක් තියෙන. ඒක කවදා හෝ කියා ගන්න පුළුවන්. කමඨාන සූත්‍ර කරනවාදී කියා ගන්න මට්ටමට ගියා නම් යෝගාචර හොඳටම දන්නවා. ඒ කියන්නේ මේ ඉන්දියා ධර්මයේ ඉඳලා බල ධර්මයට යනකොට මේක තමයි ජවනිකා. මේකෙන් තමයි දැනගන්නේ. ඒක වාර්තා වෙන තැනට එනවා. ඒ ඒ ඒ ලක්ෂණේ පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ බුරුම ස්වාමීන් කියන්නේ සද්දට යන්න ඉස්සෙල්ලා සතිය නම් තිබ්බේ. සද්දෙන් පස්සේ සතිය නම් තියෙන්නේ සද්දෙන් හානියක් වෙලා නැහැ. සද්දෙට හිතවිල්ලක් කියලා හිතන්නේ හිතවිල්ල යන්න ඉස්සෙල්ලා සතිය නම් තිබ්බේ. හිතවිල්ලෙන් පස්සේ සතිය නැතන් වැටෙන්නේ හිත ඒ හිතවිල්ලෙන් හානි වෙලා නැහැ. නැත්නම් වේදනාවක් තියෙනවා. වේදනාවෙන් ඉස්සෙල්ලා හොඳට දන්නවම ආනපන හිතියි. ඒකට වේදනාව කඩාන ගියා. ඊට පස්සේ වේදනාව බැහැලා ගියා හෝ මෙනේ කෙරුවට පස්සේ හිත නැවතත් ආනාපානට එනවනම් ඒ වේදනාවේ හානි වෙලා නැහැ. මේ විදිහට 100%ක් අංග සම්පූර්ණ භාවය බලාපොරොත්තු වෙන්නේ යම් යම් පිටපැණි වෙනවා ඒක හරවලායේ මහපාට දාගන්න පුළුවන් ගතිය දෙවන්නේගේ සහයෝගයෙන් තොරව කරගන්න පුළුවන් නම් අරමුණෙන් හිත පිට ගියා කියලා පශ්චාත්තාප වෙන එක සම්ප්‍රදායන කුලයි. මුත් පිට ගිය සතිය අරමුණට ආවා කියලා සතුටු වෙන එක නම් පුදුම සෙල්ලක්කාරයි. ඒක පුදුම තිරියම් කරන සුළු එකක්. ඒක පුදුම ශක්තියක් දනවන එක. හැබැයි ඒක ඒ බව දන්නවා කෙනාට විතරයි. උඟ දෙනෙක් එතෙන්දිත් පශ්චාත්තාප වෙනවා. අර ඉස්සලා ගත්ත පශ්චාත්තාපයේ කුණ. සාරිපුත්‍ර සාන්ත අපිට පොඩි ඉඩක් කරන් දෙනවා. හිත පිට පළච්චාව. ඒකට කමන්නේ. ඒක හිතලා කරපේ ගන්න වෙන්නේ. නමුත් ආපහු ආපු වෙලාවේදී හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවේ ඉන්න තියෙන ඉඩක් තියෙනවා. අන්න ඒක පාවිච්චි කරන්න. ඒ බුදුජානනාංශ වැඩ ඉන කාලේ මේ කොසල් රජුරවන්ට හම්බ වුණු රාජධානි හිටියා. 500ක් විතර මහා මම්පාරණ හොරු. හැම පැත්තෙම කරදරයි. කරන්න බෑ බෑ. උන්ගේ ආණ්ඩුවක් තිබුණා. ඒක නිසා අල්ලන්න බෑ. මේ රජුර විශාල මෙහෙමක් කරලා කරලා කරලා කරලා කොහොම හරි කරලා 500 අල්ලගන්න. අල්ලනයිලෝ කරපු අපරාධ වල හැටියට උන්න තිබුණේ මරණ. රජුර නීතිපත කිව්වා පුරෝහිත වමනක් කිව්වා මේකට රාජ අපරාධයක් කරලා තියෙන්නේ මරණ. මම ප්‍රශ්නයක් තිබුණා 500ක් කපන්න කෙනෙක්. මේ 500 මරන්න කවුරුත් නැහැ. ඊට පස්සේ රජුරෝ කල්පනා කරලා කිව්වා දැන් මේ 500න් එකෙක් කැමති නම් ඊටු 499 කපන්න ඌට නිදාස දෙන්න. ඔය ඔය සෙල්ලම් නැතුව බෑ මේ භාවනා කරන්නවත් බෑ. භාවනාවේ එක කෙලෙසයක් අල්ලගෙන කියන්නේ උඹට ඕනේ සැපක් දෙන්න අනිත් උන්ට ගහපන්. අරු ගහනවා දිග නැහැ අලකොල ලන්ට කැඳි ගියා වගේ කපාන කපාන යනවා. ඒසයි අපි කෙලෙසයක්ම පාවිච්චි කරන හොරෙක් කල්ලන්න හොරෙක්ම සෙට් කරන්නේ. කෙලෙසයක්ම අර කණ්ඩායමට ළඟදීම බැඳිච්ච එක. ඌට කණ්ඩායම හැංගීම නැහැ. ඌට හිතුණා මම මේ කපන. කපල මට ජීවිතය හම්බ වෙනවා. ඉතින් කොහමද රජුරංග ප්‍රශ්නේ විසඳුනට පස්සේ රජුරෝ කියන ඔබ කැමති නම් පර්මනන්ට් ජොබ් එක දෙන්න දිගටම කප්පන් කියලා. يعني හිටපු මිනිස්සුත් පෙන්ෂන් යන්න කිට්ටුලා ඉඳලා තියෙන්නේ. මිනිස්සු ඒක නිසා දිගටම රාජ්‍ය ඝාතකයා බවට පත් වුණා. ඉතින් මිනිස්සු අන්තිමට අවුරුදු 60 විතර වුණාට පස්සේ එක සැරෙන් බෙල්ල කපන්න බෑ උලනවලු. ඉතින් මිනිස්සුන්ට හරි කරදරයි. එක සැරේ ගහන්න බෑ. ඊට පස්සේ රජුරෝ කියලා කියනවා එහෙනම් දැන් පැන්සල් බලන්න. ඉතින් මේ මනසට ඇත්තට මේ වෙනකොට එපා වෙලා තියෙන ඇති. පෙන්ෂන් ගිය දවසේ මිනිසා ගෙදර ගිහිල්ලා හොඳට නාලා. දිය කිරිනොමසු දියනොමසු කිරෙන් හදපු කිරිපතක් හදාන විනාඩි ගානක් අද හොන්ත හැටි කාලා ගෙදෙట్లా විවේක ගන්නවා. නැත්නම් හැම වෙලාවෙම ඉතින් on calls නේ. ඉතින් විතරම යන්නේ. ඉන්න මේ වෙලාවේ බලනකොට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හරියට වෙලා බලන මිනිහ ළඟට ගියා. මේ මිනිස්සු දන්නේ මේ සංඛ්‍යා වංශය වුණාට ඉල්ලගෙන කණ්ඩායි කියලා දන්නේ මොනවත් නැහැ. ඉසාරදු සාන්ත මෙහෙම පාත්‍රය ධ්‍යාන ඉනජි මිනිස්සු බලන්නේ හිටිය හිටිය යන්නේත් නැහැ. ඊට පස්සේ ගිලව කිරිබට්ටියක් තිබ්බේ. ආ හොඳයි බොහොම හොඳයි. හරි පුතාටික බාර. බාර අරගෙන යන්නේ. ඊට පස්සේ නිකන් ඉංගියක් කරුවා අනේ මේක මට වළඳ ගන්න ගේ ඇතුළට එන්න දෙනවනම් මට පොඩ්ඩක් මේ කිරිබට්ටිය කනකන් ඉඳලා තනද. ඊට පස්සේ මට ප්‍රශ්න නැහැ වඩින්න ඇති කියලා. මේ ඔක්කොම ඉංගියෙන් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ කොහොමද මේ වත වත පොඩ්ඩක් හොදගන්න. එන්නේ වත ටිකුත් දුන්නා. දීලා ඔක්කොම දැන් සාරිපුත්‍ර සාන්නාසේ දායකයෙක් විසින් දානයක් දෙන්න ඕනද අංග සම්පූර්ණ දෙක සේරම අනුපරසලව ප්‍රයෝගයෙන් කරවලා. කරනක උපාසක මහත්තයෝ මේ මේ මේක බොහොම කලාතුරකින් වෙන වැඩක්. ඊටාමත්ව දක්ෂ දානපතියෙකුටත් මේක කරන්න බෑ. සංඝයා වහන්සේනටම පුදලා ගෙට වඩින්නේ කියලා කකුල් දෙක හොදලා නතර කරලා padikkamak දීලා උපස්ථාන කරනවා කියන්නේ විශාලම ලොකු දානපතියක වැඩ. ඉතින් මේ වෙලාවේදී බණ ටිකක් කියන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිසා බණ ටිකක් කියන්න වෙනවා දැන්. තේරවන් සරමිලෝ හතරක් තේරෙන්නේ මේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් ඉඳගෙන අහගෙන ඉන්න එකනේ ඉන්නේ. ඒක කරන්නේ. නමුත් දැන් සාරිපුත්‍ර ස්වාමීන් කියනවා රාගය ප්‍රහාණය කරපන්, ද්වේෂය ප්‍රහාණය කරපන්, මෝහය ප්‍රහාණය කරපන් කියනට මනසට කැරකිලා ඉන්න පටන් ගත්තා. යකෝ ඉන්නකම් කෙරුවේ සතු කපන එක. මිනිස්සු කපන එක. මේ හැමදෝ දැන් මේ කතා කරන්න හදන්නේ සුද්ධ හිත පිසුදු කරන එක ගැන නැසට ඉන්න බෑ එහාට නලියනවා මෙහාට නලියනවා සාරිපුත්‍රයන්ට වටාත් අයින් කරලා හැම මොකද උපාස මත නලියන්නේ කිව්ව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කතා කරන ජීවිතයේ අන්ත පිරිසුදු තත්ත්වයක් ඔබ වහන්සේ දන්නවද මම මෙතෙක් කල් කිරුවේ රස්සාවට මේ මිනිස්සු කපන එක. ඒ මිනිස්සු බුදුමාහාකාර බයටපත් වෙලා ඉන්නවා. මට රාජ්‍ය බලය තියෙනවා. මට රජුරන්ගේ අනුකම්පාව තියෙනවා මම කැපුවා. ඉතින් මගේ හිත පුදුම මේ මේ අපහසුටපත් වෙන ඔබ වහන්සේ මේ කතා කරන පිරිසිදුකම ගැන කතා කරනවා. ආහා. විල ආර්ගුණාතේ ඒදේලාදී පැතින සත්‍යෝ පාදක මාත්‍යෝ මේ මේ සත්තු මේ මිනිස්සු කැපුවේ ද්වේෂයෙන්ද කියලා. වෙන මට මේ මිනිසුත් එක්ක පුද්ගලික තරහක් නෑ. ඒ රාජනීතිය හැටියට කපන්න තීන්දුව කරුවා කැප්පුවා. ඒ උදේ පාන්දර ප්‍රාර්ථනා කරුවද කියලා මට අද එකේ කපන්න ලැබෙවා. නෑ මට එහෙම ප්‍රාර්ථනාවක් තිබුණේ නෑ. ඊට පස්සේ ගෝ උපාසක මහත්තයෝ ප්‍රාර්ථනාවකුත් නැත්තම් ද්වේෂෙමුන් දෙකනම් පව සිද්ධ වෙලා නෑ කියලා. ධර්මනුසය පවපින කියන මාතෘකාවේ නෙවෙයි හිටියේ. මොහු සාරපසස ඇදලා කිව්වා උපාසක මහත්තයෝ මේ අපේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මෙච්චරයි. චේතනාවක් නැත්තම් කර්ම රැස් වෙන්නේ නැහැ. වාසවන්ත ඒ සතා මරන්නම ගියේ නැත්තම්. ඒ රාජ්‍ය අනුග්‍රහය වැති වෙනවනම් දැන් මේක මේ තඹදාටි කියාට නැත්තම් මේ ඝාතකයට කවම කවදාකවත් හිතපො නැති විශාල සාන්තියක් එමස ඇත්තට මාත්‍රිකා කරපො නැති මාත්‍රිකාවක් ඇදලා අරගෙන ඒකේ තියෙන පැලිරක් පෙන්ලා දුන්න සාරිපුත්‍ර දුන්නට පස්සේ මනසට ඇතුණා පුදුම ප්‍රීතියක් මේ හිත කියන්නේ අමතර දෙයක්. මම කරපු දෙයක් ගැන පශ්චාත්තාප වෙවි හිතෙනවා. මේ හම්දුව කියන පශ්චාත්තාප වෙන්න දෙන්නේ නැහැ කියලා. අරුතන්තෝ ඉතින් පිළිගන්න පුළුවන් මිනිස්සෙක් මේ දෙන්නේ බණකටනේ. මෙවසට ආම ප්‍රීතිය දිගේ දුන්න විපස්සනාව අන්තිම සලලක්ෂණ වීර්ය දක්වා ඒ කියන්නේ සංඛාර උපේක්ඛා ඥානය දක්වම අර ඇති වෙච්ච ප්‍රීතිය දිගේ අරගෙන ගියා. අරගෙන ගියාට පස්සේ මේ මිනිස්සයා බුදුම සතුටකින් සාරිපුත්‍ර සාංශ පිටිපස්සේ යන්න ගත්තේ නැහැ පාත්‍ර. අංශ පාත්‍රයන් පිටිපස්සේ යනවා දැන් සාරිපුත්‍ර සාංශේ පසු ගමන් යනවා. මගට ගිහිල්ලා පාත්‍රයන් සාරිපුත්‍ර සාංශ ගියා. යනකොට මෙතෙන් ආපු පිස්සු ඇදිච්ච දෙන මොමන්සට ඇනලා මරලා දැන් මරලා දැම්මට පස්සේ පින්න පාත් වයින් හාමුදුරු දැක්කා මේ සාරිපුත්‍ර සාංශිත් එක්ක මේ දාන දෙල පිටිපස්සේ පාත්‍රයන් ගෙවිනේ ආපහු ගෙදර යනකොට මරලා. ඉතින් සංඝයාතර කතාවක් ගියා මේ මේ වගේ මිනිසෙකුට දැන් මෙච්චර කල් අපරාධ කරගෙන ඉල්ලා මේ සාර්ථකඥාන්සේ වචනයක් අහලා ඒ ඉවරලා යනකොට මරණාම මිනිසෙක් ගතිය කොහොම වෙයිද? පුත්‍රජාන්තික දැන් තවුත්සා දිව්‍ය ලෝකෙ ඉන්නේ කියලා. දැන් මේ වෙනකන් කෙරුවේ සත්තු කපන මිනිසු කපන. මේ සංඝයාට අදහන්න බෑ තවුත්සාට යන්න ඕනේ ගාණක් පගාව ගෙවන්න කට්ටිය ලෑස්ති. හැබැයි මේ කප කප හිට මිනිස්සු මේ ගිහිල්ලා. බුදුහාමුදුරන් කිව්වා කොහොමද සංස කර්මේසා කර්මඵලය අනුව මේම දේවල් වෙන්නේ? එපිමංශගේ ජීවිතේ පුරාවට රට්ටු ඔක්කොම දන්නවා. කෙරුවේම මේ අලුගෝසු වැඩි. බුද්ධ ජනක කිව්වා ඒක තමයි මිනිස්සු ලක්ෂයක් බණපද අහනවට වැඩිය දන්න මිනිහගේ එක බණපදයක් ඇහුවනම් වැඩේ තියෙන්නේ. ඒ ධර්මතම අපේ හිත පශ්චාත්තාප වීමට කරුණු හොයන හිතක්. මේක තමයි පුත්තජනකමේ පළවෙනිම සුදුසුකම, පළවෙනිම අයිතිවාසිකම, අපි හැම වෙලාවෙම අනුන්ගේ හෝ තමන්ගේ හෝ අඩුපාඩුවක් බලන එක තමයි අනුන්ගේ ඇදේ හොයන එක තමයි අපේ ඇදේ. බුදුජානනාචි මේ පව්කාරයන්ට ගල් ගහන්න නෙවෙයි බණ කිව්වේ. ඒකෙන් පව් වර්ධනය කරන්නත් නෙවෙයි. උන්වහන්සේ මේ පව් වලට කමන්නේ ආයිතිවාසිකම් කිව්වොත් ගෙවන්න වෙනවා. හැබැයි ඔය පව් වල බර ගන්නක් අචේතනිකව සිදුවෙන දේවල් උඹලා වග කිය යුතු නැහැ. මම හිත දැකලා කතා කරන්නේ. වග වෙන්න ඕනේ සචේතනික කරන දේවල් වලට. ඒ නිසා මේ කරන දේ පිළිබඳව කලින් සතිය පිහිටවල නැත්නම් අචේතනික සචේතනික ભેදේ අහුවෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් සතියෙන් ඉඳලා මම මේ කරනවද කෙරෙනවද බලනවද පෙනෙනවද අහනවද ඇහෙනවද අත ගන්නවද අත ගෑවෙනවද හිතනවද හිතෙනවද කියන එක වෙන් කරගන්න බැරි නම් ඔක්කොම තෝගිය පිටින් තමන්ගේ මල්ලේ දාගෙන චා කුණු පංචස්කන්ධ කියන අනිච්චන් දුක්ඛං අනත්තං කියන පුන්නු කරගෙන අඬාගෙන අපායටම තමයි. වෙන කවුරුවක්වත් නැහැ අපාය පොතේ ලකුණු දාන විදිහට තෝ අපායට ඵලයන් කියලා කියන්නේ. තමන්මම තමයි දාගන්නේ. ඒ මොකද තමන් ගැන තමන් කවදාකවත් අනුකම්පා කරන්නේ මේ පාපේ කියන කොච්චර දුර්වල දෙයක්ද කියලා දන්නේ සත්‍ය ගැන කොච්චර බලවත් දෙයක්ද කියලා දන්නේ අර සත්‍ය පුංචි කරන පාපේ ලොකු කරගන්න. සර්වචනාංශි වගේම කාල් මාක්ස් තුමා වගේම උගදෙනෙක් ප්‍රකාශ කරලා තියෙන මේ ලෝකයේ සත්‍ය බලවත් කුසලයේ බලවත් ඔය අකුසල් බාබර සේනාවක් හිටියට දසමාර සේනාවල් හිටියට අනන්ත අප්‍රමාණ කාලයක් අකුසල් සිද්ධ වුණාට එක සති පහරකින් එක සති මාත්‍රයකින් එක සති චිත්තක්ෂණයක මේ සේරම කපන්න පුළුවන්. ඒ චිත්තක්ෂණයට. ඒ තරම් බලවත් යක් මේ සතිය. නමුත් හති බලයක් බවට පත් වෙනකොට මේ සතියත් අනිත්‍ය බව මේකේ තියෙන ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එක විතරයි කියන එක තේරුම් ගත්තට පස්සේ ඒ යෝගාවචර සතිය තිබුණයි කියලා ලොකු සත්‍යයකටපත් වෙන්නේ නැහැ. සතිය නැති වුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. මෙන්න මේකනම් කියලා දෙන්න අමාරුයි. මේක කිව්වට පිළිගන්නේ නැහැ. තම නැවතත් කියනවා සතිය තිබුණයි කියලා ලොකු සතුටකටපත් වෙන්නෙත් නැහැ. සතිය නැතුණයි කියලා ලොකු කනගාටුවකටපත් වෙන්නෙත් නැහැ. මේ සතිය මම නෙවෙයි. සතිය මගේ නෙවෙයි. සතිය මගේ ආත්මය නෙවෙයි. අසතියත් මම නෙවෙයි. අසතියත් මගේ නෙවෙයි. අසතියත් මගේ ආත්මය නෙවෙයි. තියෙනවා නම් හොඳයි. නැත්තම් ඊට වැඩිය හොඳයි. අලත්තං යදිදං සාදෝ නාලත්තං සුඛ සුඛමේතති. උබේනේව සෝතාදී රුක්ඛංග ප්‍රතිවත්තති කියලා ඕක පෙන්නකොට කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ මේ සරුවචනාංශගේ ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා ලැබුණොත් හොඳයි නොලැබුණා සැපයි කියලා ගහක් ළඟට ගිය මිනිහා ගහේ පළතුරු ගැන එහෙමයි අපේක්ෂා කරනවා පළතුරු තිබුණොත් හොඳයි ඉතින් නොලැබුණා කියලා ගහට නඩු දාන්නේ ඒත් හොඳයි දෙකේදිම වෙනස් වෙන්නේ නැත්නම් ඒකට තමයි තාදී ගුණය කියලා කියන්නේ නොසැලෙන ගුණය කියලා කියන්නේ ඒක තමයි අපි ජීවුන කරන්නේ. මේ සත්‍ය අනිවාර්යම තියෙන්න ඕන සත්‍යයෙන්මයි සපහම් වෙන සත්‍යයමයි මට ඕන කරන්නේ අසත්‍ය නොදකින් නොපතන් නොදොමකින් කිව්වොත් එහෙම භාවනා කරන්න ගියාම වෙනකට වැඩිය කනගාටුයි. හැබැයි ඉන්දිය ධර්මයට යනකන් නම් ඕක තියෙනවා. නව කවදා හෝ මේක තේරුම් අරගෙන සතිය නැති වෙන චිත්තක්ෂණයක නොසැලී සිට ඊගාවට එන සතියට සාදර වෙන්න පුළුවන්. ඊගාවට එන සතියට විකසිතව බාර ගන්න පුළුවන්. ඊගාව වෙන සතියට ආයිබෝන් කියන්න පුළුවන්. ඒ ඇති වෙන ඒ තීරයන් ගතිය, ඒ ඇති වෙන විප්ලවීය සතිය, ඒ ඇති වෙන සති මාත්‍රාව සතිය කැඩීමකින් තොරව කවදාවත් ගන්න බෑ. ගන්නට පස්සේ තමයි ගන්න පුළුවන්. ආන්න ඕකට අවදි වෙනවයි කියන එක කියන සතිය කැඩිච්ච වෙලාවේදී පශ්චාත්තාප වුණා හෝ නොවුණා හෝ නැවත සතිය පිහිටවන මොහොත සම්පූර්ණ ස්වභාව සිද්ධයි. කවුරක්ක කරලා ගන්න එකක් නෙවෙයි. නමුත් ඒකට සතුටු වෙන්න පුළුවන් එකම යෝගාවචරය තමයි සත්පුරුෂ යෝගාවචරය, කල්යාණ සත්පුරුෂයා. එහෙම නැත්නම් පඬිත යෝගාවචරය. ඊගෙන පශ්චාත්තාප වෙන එක තමයි සාමාන්‍ය තොගේට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වැනි ධර්මයක මේ වගේ මේ පමාදේන කම්පතිති සති බලං කියන ධර්මයක් අවුරුදු 2600ක් පරණ වෙයි කියලා ධර්මෙ පරණ වෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. දැන් බුදුහාමුදුරු දේශනා කළ කොච්චර දුක. දැන් මේ වෙනකොට මේක අදාළ නැහැ. මේක පරණ වෙලා. මේක මේ මේ අදට ජල්පැන ගියයි කියලා මොනම දෙයක් නැහැ. හැබැයි මේකට අදාළ පින් ටික නැතුව අදාළ අත්දැකීම් නැතුව අදාළ ලකලැසි නැතුව අදාළ සූදානම නැතුව කාදාකර මේක තේරෙන්නේ නැහැ. තේරෙන්න ලෑස්ති වෙලා මේ බණ ඇහුන් නැත්නම් ඒත් පරාදයි. අර කම්බදාතිකට හරියට ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හරි තැනට ඇගෙන ගැහුවේ නැත්නම් කොහේයිද? මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එතෙන් ගිහිල්ලා හංගන්නෙක් වාගේ අර මනුෂයා ප්‍රයෝග කරලා ඒ මනසලව දහන් ටිකක් බෙදවලා ගේ ඇතුළට රිංගලා ඉන්න තැනක් නැතුව වගේ හා උපස්ථාන ලබාගෙන ඊට පස්සේ කියනවා මෙහෙම උපස්ථාන කරලා පස්සේ බන්න නොකිය බෑ. බලන්න ඉතින් ප්‍රයෝගය මේක කරන්න පුළුවන් වේද මම රජ පවුලේ මම බ්‍රාහ්මණ පවුලේ මෙහෙමයි කියන කෙනෙකුට කවදාකවත් කරන්න බෑ. පුදුමාකාර ඥානයක් අවශ්‍යයි. පුදුමාකාර කරුණාවක් අවශ්‍යයි. ඊට මිනිස්සයා ගලව ගන්න තියෙන ඉඩ. දැන් මෙතන සාරිපුත්‍ර සාංශේ තඹදා ටික දෙන්නම තමයි. තමන්ට තමන්ගේ සතිය නැති වෙනකොට තමන්ටම සාරිපුත්තු සාංශනමක් ඉදිරිපත් කරලා කොහොම තමයි බබා ගණන් ගන්න එපා සතිය නැති වෙනවා තමයි ඔයා ඊගාවට එන එක බාර ගන්න ඉන්නකෝ ඊගාවට එන හොඳ අලුත් චිත්තක්ෂණයක් නේ ඒකදී සතුටුමත් වෙන්නකෝ කියලා හිතත් එක්ක වැඩ කරන්න පටන් ගත්තොත් මේ හද මඩලුව තමයි බුදුහාමුදුරුවෝ වැඩේ ඕකෙම තමයි සාරිපුත්‍ර සාංශත් වැඩේ ඕකෙම තමයි මොග්ගල්ලාන සාංශත් වැඩේ අන්තිමට තමනුත් රහත් වෙනවා හොයන්න හම්බ වෙන්නේ අයි මෙවනේ ආශ්‍රය කරන්නේ ඔය කුණු කන්දල් නෙමෙයිනේ දේශපාලනඥයෝ කියන වහන්න යන්නෙත් නෑ ආර්ථික විද්‍යාඥයෝ කියන වහන්න යන්නෙත් නෑ ඇතුලේ තියෙනවා ධර්මය ඒ ධර්මයේ හරියටම පයින් බීමට අල්ලා වෙඩි තිබ්බා වගේ හරියට සෙල්ලක්කාරකමට මේ වෙලාවක මතක් වුණොත් සත්‍ය කැඩිලා නැවත සත්‍ය පිහිටවන වෙලාවක මේක නිවන වගේම දෙයක් මේකට කනගාට වෙන එක තමයි අකුසලයේ කියන්නේ පෘථජනකම කියලා කරන මේක සතුටු වෙන්න පුළුවන් අනේ මේ නොවටිනා නිදාන මෙච්චර කල් තියාගෙන මම ප්‍රයෝජන ගත්තේ නෑනේ කියලා. ඒ වෙලාවේ සතුටු වෙන ගතිය ආවනම් මේක තව එකෙකුට දෙන්න පුළුවන් නම් මේක වැඩි යමක් තියනවද පරාර්ථය කියලා එකක්. ස්වార్థය කියලා එකක්. තරාග ද්වේෂ මොහ නැති වෙනකොට ස්වార్థේ තේරෙනවා. පරාර්ථේ තේරෙනවා. උභයාර්ථේ තේරෙනවා. මොකද බලන්න ඒක සඳහා කොච්චර ප්‍රඥාවන්ත වෙන්න ඕනද කියලා කොච්චර වීරියවන්ත වෙන්න ඕනද කියලා කොච්චර මේ ඒ කුසල් ටික ලස්සනට පෙළ ගැහිලා ඉන්න ඕනද කියලා. ඉතින් මේක ඉස්ලාම් සර්වඥාන්සේ කිසි ගුරුපදේශකින් රහිතව. උන්වහන්සේ කවදා හෝ මේක ආප්තෝපදේශයක් විදියට උපදේශයක් විදියට ආදර්ශයක් විදියට තමන්ගේ හිත තුලින් මතු කර ගන්නවා කියන එක මනුස්ස මනසක ඒ ඒ චිත්තක්ෂණය මුළු මානව ප්‍රජාවම සුචරිතයට දාන තරම් බලවත් චිත්තක්ෂණ. ඊට පස්සේ උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. උන්වහන්සේ මේක කවදාකවත් විශ්වාස කරන්නේ නැති. මේක පිළිබඳව මේ විප්ලවීය හැඟීමට පලාතක නැති. විශාල පිරිසකට පසුබිම සකස් කරලා ඉතිහාසයක් සකස් කරලා ඉතින් ගෙනල්ලා හරියට ඒක අනිත් පැත්ත කන පිට හරවලා දුන්නා කිව්වට පස්සේ මේකට නෛර්යානික සීසත් ධර්ම කියන තු වෙන මොනවද කියන්නේ? අකාලික සත්‍ය ධර්ම කියන තු වෙන මොනවද කියන්නේ? ඇත්තටම අපටම තේරෙන්නේ නැහැ සරුවචාන්සෝ ওই නන්ටික නොදැම්මනම් ධර්මයේ මෙහෙම සාන්දෘෂ්ටිකයි අකාලිකයි නෛර්යානිකයි ඕපනායිකයි පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤුයි කියන එක මොන්න තරම් පණිනවද බලන්න මේ මේ පුංචි තැනක ඉඳලා අපි මේ සති ඉන්ද්‍රියේ ඉඳලා සති බලයට යනකොට මේ අශ්ලෝක ධර්මයේ කම්පා නොවන හිතක් කියලා කියන්නේ නරක දේවල් අයින් වීම විතරකින් නෙවෙයි හොඳ දේවල් අයින් නරක දේවල් හොඳ දේවල් ළඟට ආවා කියලා නෙවෙයි සතුට නෙවෙයි නරක දෙයක් සතුට ළඟට ආවා. උබයේ නේවත ඔසෝතාදී දෙකේදිම මේ තාදී ගුණය තියෙනවා. අලත්තං යදිතං සාදු නාලත්තං සුඛමේති. ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. දැන් මේ ටික මම රේඩියෝ එකේ එහෙම කිව්වොත් කොහොමද ඉතින් ජාතික රූපවාහිනිය. මොන මොන වගේ තැනකට අපි මොන වගේ sannivedanaකටපත් වෙයිද කියලා නිකමට හිතන්න. කොහෙද එතකොට වෙන sannivedanaය අපි අතර වෙන sannivedanaය. අපි දවස් 6ක් එක දිගට සක්මන් කරලා එක දිගට භාවනා කරලා එක දිගට බණ අහලා ඇවිල්ලත් මම දන්නවා මේක ඔක්කොටම ගෝචර වෙන්නේ නැහැ. ඒ වුණත් අපි යම් මට්ටමක පදනමක් වේදිකාව සකස් කරගත්ත නිසා යන්තම් ගන්න ලාවට වගේ අපිට ජීවිතයට යම් කිසි ආදර්ශයක් මේ කරගන්න පුළුවන්. ඉතින් පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවන් වුණාට පස්සේ සර්වචන්සේ පහුවෙන්දා කොණ්ඩඤ්ඤ ස්වාමීන් සිට තව එක නමකටයි පින්නපාත යන්නේ කියලා සර්වචන්ස සාසිකාව තුන් නමක් තියාගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් guided meditation එකක් දීලා තියෙනවා. එක්කෙක් ගොඩ අරන් තියෙනවා. වප්පසාංශ කොට ගත්තා. ඊට පස්සේ පහුවෙන්ද කොණ්ඩඤ්ඤ සාංශේ වප්පසාංශේ පිට ආගෙන ඊට තුන් දෙනා ළඟ තියාගෙන භාවනා කරපුව මට ඉල කියපා. නිකන් හරියට නිකන් ළඟද. ඊට පස්සේ බද්ධිය සාංශ කොට දැම්මා. මෙන්න පස් නම කොට දානකම් ලොකු සාංශින්න කාලේ කියනවා දීපු කමටහන් කොහෙද සඳහන් වෙලා තියෙන්නේ. ඒක සූත්‍රයක්වත් නැහැ. ඊට පස්සේ තියෙන අනත්ත ලක්ෂණ සූත්‍රය විතරයි අපිට. සම්මචක්කපවත්තන සූත්‍රය තියෙනවා. කිරසුමානකට පස්සේ මේ පස් දෙනාම කොට දැම්මට පස්සේ කියපු අනත්තලක්කන සුත්ත පැත්ත රිෆ්‍රෙෂ් බුදුහාමුදුරු කෙනෙක්. අලුතෙන්ම මේ දීපු කමටහන් ටික තුලක් අත්දැක. ඉතින් වාණිත්‍යවේදී පිසිරලා පැතිරලා ඇති. ඉතින් හිතන්න මේ ප්‍රශ්නම කොච්චර පිං කරලා තියෙන්නේ නැද්ද කියලා බුදුහාමුදුර ඉස්සර ළඟ ඉඳගෙන කමට අසුද්ධ කළා මේක කරපන් මේක කරපන් කියලා. ඒ වගේම බුදුහාමුදුර කොච්චර ගායක් තියෙන්නේ නැද්ද තව එච්චෙක් ගොඩ ගන්න ඕනේ කියලා. නෑ දෑකමටවත් මොකටවත් නෙමෙයි. ඊට පස්සේ ඒ ප්‍රශ්නම එළියට දැම්මේ චරත භික්කවේ චාරකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාය. අනේ දැන් ඉතින් හැදිරියව. චරත භික්කවේ චාරක බහුජන හිතාය බොහෝ දෙනාගේ හිත සෝපිනිස. බහුජන සුඛාය බොහෝ දෙනාගේ හිත හැබැයි උඹලගේ අත්ත අත්තා හිතාය සුඛාය නැති කරන්නත් එපා. Tamange භාවනා කඩා ගන්නත් එපා. දේව මනුස්සාය. දෙවියන් සහිත මනුස්සයන් සහිත ලෝකේ. ඉතින් ඒ නිසා අපි යම් කිසි කෙනෙක් ඔය කියන ඉන්දිය මට්ටමක ඉඳලා බල මට්ටමට යන්න ඕනේ. හම්බෙන හම්බෙන අවස්ථාව මම මේකට එළඹෙලි සිටින්න ඕනේ කියලා අවබෝධ කළොත් ඒ ඒ අවබෝධ කරන මනස මානව මනසක් නෙමෙයි එක්කෙනෙකුට පදිවෙච්ච මනසක් නෙමෙයි. මේ සාසනයට හම්බෙච්ච ලොකු ලොකු විවෘතකමක්. නිසා කවදාකවත් හිතන්න එපා මේ තටමන්නේ උද්ගලික නිවනක් සඳහා එහෙම නැත්නම් හරි ආත්මාර්ථකාමී වැඩක් කරනවා කියලා. ඇත්තට අපි මහා ලෝක પરමාර්ථය ඉස්සර තියාගන්න සමන්ගේ ශාසනය හදාගන්න තමයි කරන්නේ. නමුත් මේකෙන් කවුරු හරි කල්පයකට පස්සේ හරි කරන කොට ආවොත් ඒ කොටගත්ත මනසකින් නිකුත් වෙන කම්පන වේගය රාග ద్వේෂ මොහයන් කොච්චර ඉක්මනට දුරවන් කරාවිද එතකොට හිතකින් හිතසුව කොච්චරක් සලසාවිද අනුන්ට හිතසුව කොච්චරක් සලසාවිද බහුජනතාවට කොච්චරක් හිතසුව සලසාවිද මේ ධර්මතාවය දන්නේ නැතුව අපි මොන්න තරම් ඉක්මෙන්ද හැදුවත් සදාචාර වෙන්න හැදුවත් බයලජ්ජාව හැදුවත් හැම ක්‍රියාවකම මේකේ ගන්ධතරය තියෙනවා හැම වචනයකම මේකේ ගඳ තියෙනවා හැම හිතවිල්ලකම මේකේ ගඳ තියෙනවා මේ සේව දුච්චරිත වෙන්න ඕන තරම් ඉඳ තියෙන නිසා මේ සියලු කටයුතු කෙරෙද්දී පුළුවන් තරම් දැනගන්න ඕනේ මේ తాදී මනස නොසලෙන මනස එහෙම නැත්නම් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක කඩේ සාප්පුවේ සුපර් මාකට් එකේ තියෙන එකක් නෙවෙයි. අතදිගාරලා ඔන්න ගණන් කියන්න පුළුවන් එක්කත් නේද වැරදි රාශියක් කරලා ලක්ෂ වාරයක් වැරදි කර කර කර කර ගිහිල්ලා අත්නාරලා ගිහිල්ලා දවසක තේරුණා. අපිට මුළු ලෝකෙම උගන්වන්නේ එම්එම් දේවල් වලට සැලෙන හැටි. සැප හොයපන් දුක ප්‍රතික්ෂේප කරපන්. හරි දිහාට ඵලයන් වැරදි දිහාට ප්‍රතික්ෂේප කරනවා. මෙතෙන් ආවට පස්සේ හරි වුණත් වැරදි වුණත් සැප වුණත් නැති වුණත් ධර්ම වුණත් අධර්ම වුණත් මේකට නොසැලෙන මනස කියන එක මානවය තුළ උප්පත්තියම ආපු දෙයක්. මෙන්න මේක සමාදන් වෙලා සම්නත්තර වෙලා හොඳ සද්ධාවක ඉඳලා හොඳ සීලක ඉඳලා සමාදන් වුණාට පස්සේ ඒ මනස කොච්චර විවෘත වීමක් වෙනවද කියනවනම් ප්‍රතිපදාව කියන එක කළ යුත්ත නොකළ යුත්ත කියන එක තේරුම් ගන්නවත් පුළුවන් වෙන්නේ මේ මනසකට විතරයි. ඉතින් මේකට සුද්ධ විපස්සනාව කියලා කියන්නේ. මේක සාමාන්‍ය දන් දෙන කතාවකට මේක ගැලපෙන්නේ නැහැ. සිල් රකින්න අයට මේක ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. සමාධි භාවනා කරනකොට ගැලපෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ ඔක්කොම කරගෙන ආවත් විපස්සනාදී මේ ගැටේ දිහා ගත්තේ නැත්තම් මේ හරි පාට දාගත්තේ නැත්තම් අර ඔක්කොගෙම කිසිම මල්පෙපීමක් වෙන්නේ නැහැ, පළහට ගැනීමක් වෙන්නේ නැහැ. ඒවා ඉතින් පරිශ්‍රේ කාරණා වෙනවා. අපිට කියන්න බෑ මේ ධර්ම නැතුව මේ මේ බණක් අහලා විතරක් අපිට මේක කරන්න පුළුවන් කියලා. මොකද උංගා කත්තරදි කරලා කරලා කරලා. කර්ම ගෙවම් කරපෙන්නාට තමයි මේ ධර්ම කොටාශ හරියට උකහා ගන්න පුළුවන්, ක්‍රියාවත් කරන්න පුළුවන්, වටා ගන්න පුළුවන්. ඒ නිසා මේ දීර්ඝ ගමනට නැත්නම් ලොකු චිත්‍රයට සාපේක්ෂ වුණේ මේක බලන්න. කාටවත් මේක පොවන්නවක්වත් කාටවත් මේක ආරූඪ කරන්නවක්වත් පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් බුදුහාමුදුරෝ දේශනා කරපුවේ ශූන්‍යතා පරිසංයුක්ත දේශනා, නිබ්බාන පරිසංයුක්ත දේශනාවල බොහෝම ලස්සනට මේවා කියලා කියනවා. කිව්වට මේ සාමාන්‍ය මිනිස්සු යන ධර්ම කතාවල මේක කරලා දෙන්නත් බෑ, කියවෙන්නෙත් නෑ. කිව්වට ඇහෙන්නෙත් නෑ. තේරෙන්නෙත් නෑ. ඒ නිසා මේවා පෙළ ගැහෙනවයි කියලා කියන්නේ බොහෝම කලාත්මක වෙන එකයි. ඒක සහැල්ලුවට සලකන්නේ. නාවට ගියාට නොදන්න කෙනෙකුට මේවා කියලා දෙන්න කියලා වෙහෙස වෙන්න එපා. ඒ කලින් මුණින් අපු වෙලාවට වතුරක් කරනවා වගේ වැඩයි. ඒක ධර්ම අගෞරවයක් සිද්ධ වෙනවා. නිසා ඒ අත්තන්නේ ඒ බබාලා නලවන්නේ ඒ කවි කියනවා මිස අවශ්‍ය වෙලාවේදී මේ කාරණාව කියලා දෙන්න ගබඩාවේ තියෙන්නත් ඕනේ. හරියට මේකට වෙලාවක් කලාවක් තියෙනවා. ඒක හරියට කියනවනම් භාවනා කරනකොට මොනම පශ්චාත්තාවයක් හරි ආපු වෙලාවක මොනම හරි අත්තරයක් ආපු වෙලාවක ඒක හොඳට ධර්ම කාරණාවක් විදියට පුද්ගලික කාරණානේ ධර්ම කාරණාවක් විදියට බලන්න තරම් සතිය ඉදිරිපත් වෙන්නේ ඉසල දෙවන්නේ සාකච්ඡා කිරීම. කමඨාන් සුද්ධ කිරීමෙන් ධර්ම සාකච්ඡාව. මොකද පස්සේ වෙනකොට Taman තුලම එන්න පටන් ගන්නවා. ඇත්තටම මේක වෙනව ඇති. නමුත් මේක හරි පාරද කියන සැකේ තමයි අපිට තියෙන්නේ. මේ ලෝකයා නටන නාඩගමේ නටනට යන එක තමයි අපි කරන්නේ. යමක් වෙනාට පස්සේ නොසලී සිටීම කියන එක తాදී ගුණය කියන එක වටින දෙයක්ද? එහෙම නැත්නම් ඒක මේ අඥාන උපේක්ෂාවත් එක්ක පැටලිලාද අපිට තියෙන්නේ. නැත්නම් කර ඇරීම, වගකීම් පැහැර ඇරීම කියන එකට පැටලිලා. ඒක නිසා ඒක හොඳට තේරුම් අරගන්න අපිට මෙතනදී මේ භාවනා කරනකොට හිත පිට ගියාට පස්සේ නැවත හිත අරමුණට එන වෙලාවේදී මේ නැති වෙච්ච සත්‍ය ගැන පශ්චාත්තාප වෙන්න එපා. මේ ඇති වෙච්ච සත්‍ය පිළිබඳව ලෑස්තිලා ඉස්සරහට ඵලයන් කියන එක හරි ප්‍රායෝගිකයි. ඒක මේ මේ අඥානුපේක්ෂාවකට හෝ නැත්නම් ප්‍රශ්නෙන් කරහැරීමක් වෙන්නේ නැහැ. අපි කවුරු රවට්ටන්න කරන දෙයක් නෙවෙයි. කරන්න හදන්නේ ඊගාවට එන චිත්තක්ෂණයේ අලුත් මනසකින් පිබිදිච්ච මනසකින් ඊගා චිත්තක්ෂණයට ලෑස්තිලා ගියොත් එනේන චිත්තක්ෂණ කවදාවත් කෙලසිලා නැහැ. අන්නේ මට්ටමට යන්න අඩු ගානේ සතිය මේ කියන සති බලය බවට පත් වෙනවා. බල මහිමේ කියලා තමයි මේකට කියන්නේ. ඉසල ඊට ඉසල ඉන්ද්‍රිය හදාගෙන තමයි ඉන්ද්‍රියට මේ පන්නර දිබ්බට පස්ස තමයි ඉන්ද්‍රිය බලයක් වඩ පත් වෙන ඊට පස්ස තමයි ඒක බොජ්ජංග බවට පත් වෙන ඊට පස්සේ තමයි සම්මා සති කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මාර්ගාංගයක් වාට පත් වෙන නිසා මොකද්ද පරිණාමයක් සත්‍යය තුළ සිද්ධ වෙනවා සත්‍ය පරිණාම වෙනකොට කැඩි කැඩි වැඩි වැඩි හැදි හැදි තමයි යන්නේ. ඒක පුද්ගලික දෝෂයක් කියලා ගන්න එපා. ඒක මගේ දුර්ලභමක් කියලා ගන්න එපා. වෙන හැම වෙලාවකම එළඹ සිට සීයේ නොසලෙන මනසකින් නැත්නම් උපේක්ෂාවේ යම් යම් ගති ලක්ෂණ පහල කරගෙන යන්න යනකොට අර නිවන එන්න තියෙන නිවනේ තියෙන නොසලෙන ගතිය අස්ලෝක ධර්මේ කම්පාන වෙන ගතිය ටික ටික ටික ටික එන්න පටන් ගන්නවා. නැත්නම් මේ සති ඉන්ද්‍රිය ඉඳලා සති බලයක් පාඩපත් වෙනකොට පැහැදිලිවම ඒ ජීවිතයේ ඇතුළතම Tamanට මාර්ගඵලයක් සාක්ෂාත් කරගන්න පුළුවන්ද බැරිද කියන හොඳ කඩයිමක් හම්බ වෙනවා. ඉතින් මාර්ගඵල ලැබුණත් හොඳයි නොලැබුණත් හොඳයි. එච්චරයි. එදාට තමයි ලැබෙන්නේ. පස්සේ එළවෙන තාකල් කවදාකවත් ලැබෙන්නේ. ඒ සාතික කරලා කියන්නේ. හැබැයි කල යුත්ත කරන්න ඕනේ 100 100ක් කරනවා ලැබෙන්නේ ලැබිච්චාය නොලැබෙන්නේ ලැබිච්චාවයි කියන හැඟීම ආවට පස්සේ මාර්ගඵලයක් කියන එකෙන්වත් අපිට මානසික ආතතියක් එන්නේ නැහැ. නැත්නම් අසහනයකටපත් වෙන්නේ නැහැ කල යුතු දේ කරනවා පිපිච්ච මලක් වගේ විකසිතව කරනවා හැම සක්මණම හැම පරියන්කෙම හැම කටයුත්තක්ම හැම බුද්ධ පූජාවක හැම මල පූජා කරන වෙලාවෙදිම හැම වැසිකිලි කැසිකිලි කරලා හොඳට එළඹිලා කරනවා නම් ඉතින් ඇත්තටම ඊට ආයෙ වෙනම නිවනක් ලැබෙන්න ඕනේ ඒ ප්‍රසිද්ධ ප්‍රසන්න ගතියම එළඹ සිටි ගතියම හැම වෙලාවෙම අලුත් කරන ගතියක්. ඉතින් ඒක ඔය මොනම ආමිෂ සැපයකින්වත් මොනම ආරක්ෂාවකින්වත් මොනම බාහිර මොනම දෙයකින්වත් ලබන්න බැරි ඇතුළතින් හට ගන්න දෙයක්. ඉතින් ඒ දේ දුහා කරන නොලබන්න සම්පූර්ණ ආවරණ කරන ටික තමයි තණ්හාව කියලා කියන්නේ, ද්වේෂය කියලා කියන්නේ, මාන්නය කියලා කියන්නේ. නැත්නම් දුර්වල ධර්ම කියලා මතක තියාගන්න. තණ්හා, ද්වේෂ, මාන, තණ්හා මාන රාග දෝෂ මෝහ කියනවා ඉතාමත් දුර්වල ධර්ම ඒවට ක්‍රමානුකූල පහර නොදෙන නිසා ඒවයි ක්‍රමයෙන් ක්‍රමයෙන් වැඩේ ඒ ක්‍රමානුකූල පාරම මාර්ගය කියලා කියන ප්‍රතිපදාව කියලා කියන ප්‍රතිපදා දිගේ යනකොට මේව නිකම්ම නිකං ගින්දරට කිට් වෙච්ච කුරුළු පිහාර තට්ටක් වගේ උණු වෙලා වැක්කිරෙන පටන් ගන්නවා ඒදාට තමයි මේ තමන්ගේ තියෙන මේ තමන්ගේම තියෙන ಗುಣ පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති වෙලා සැක දුරු වෙලා මාර්ගය නොමාර්ගය කියන මේ දෙක තේරුම් අරගෙන ප්‍රතිපදාවට පැහැ ගන්න පුළුවන් ඉතින් ඒ වගේ ඉදිරි බලන පිරිසකට මේක ශක්තිය ධෛර්ය බලය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා. සියලු දෙනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා